තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ ගිය භික්ඛු යායන් කතා බිසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍යති දං අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, සංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා තීති. ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපේ මේ නේවාසික උපාසක මාතෘ සම්බන්ධ කරගෙන සත්‍යයකට වරක් ධර්ම දේශනාවක් මාර්ගයෙන් සම්බන්ධ වීම අපේ නිස්සාරණ කාලසටහනේ චාරිත්‍රයක්. ඉතින් පසුගිය මාසේ මේ ගමන් චාරිකා නිසා අපිට ඒක පවත්වන්න බැරි වුණා. ඒයින් පස්සේ පවත්වන පළවෙනි ධර්ම දේශනාව. කෙසේ නමුත් අපි මීට කලින් ගමනට කලින් පටන් ගත්ත මාතෘකාවේ තව ශේත කොටස් තියෙන නිසා මේ ගමනෙන් පස්සේ පළවෙනි ධර්ම දේශනාව. උනත් කරගෙන යන ධර්මදේශනාවේ එක අංකයක් වශයෙන් තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් අලුතෙන් දේශනාව අහන්න සම්බන්ධ වෙන අයගේ දැනගැනීම සඳහා මතක් කරනවා නම් අපි මීට පනවාර 14කට කලින් පටන් අරගත්තා උදාන පාළියේ තියෙන මේගිය සූත්‍රය ධර්මදේශනා මාලාවේ ප්‍රධාන ධර්ම මාතෘකාව වශයෙන් උදාන පාළි පොත දක ගන්න හම්බෙන්නේ කුද්දක නිකායේ ඒක අයිති වෙන්නේ සූත්‍ර පිටකයේට ත්‍රිපිටකයෙන් ඒක කොටසක්. ඒක නිසා ඒකේ තියෙන වටිනා සූත්‍රයක් තමයි මේ මෙහිගිය සූත්‍රය. ඒක හැම වෙලාවෙදීම දක්වන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා කියන තුන් ශික්ෂාවටම අයිති වෙන ත්‍රිපරිවට්ටයටම කෙලෙස වට, කම්ම වට, විපාක වට කියන ත්‍රිපරිවට්ටයටම අයිති වෙන බොහොම ප්‍රායෝගික වූත් මූල ධර්ම ගැඹුරක් අත්තා වූ සූත්‍රයක්. ඒ සූත්‍රයේ පසුබිම එහෙම නැත්නම් සූත්‍රයේ අපි කියන සාමාන්‍ය නිදා නිදාන කතාවට පොඩ්ඩක් අපි හිත යෙදුවොත් අලුතෙන් ආපු යත්තන්ගේ පහසුව පිණිසත් ගමනෙන් පස්සේ කරන දේශනාවට ආරම්භයක් වශයෙන් උත් මේ මේ මේගිය සූත්‍රය දේශනා කරන කාලේ වෙනකොට සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ පඨම බුද්ධ ශාසනයේ බුදු වෙලා අවුරුදු පළවෙනි 20 ඇතුළත ස්ථිරසාර උපස්ථායකෙක් නැතුව හිටපු කාලෙට කියන යුගයට අයිති වෙන කාලෙ සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ චාලිකා පබ්බතේ චාලිකා වනසණ්ඩේ කියන ස්ථානයයි පොතේ සඳහන් වෙන්නේ. කිමිකාලා කියන නදී තීරයේ පවතින හොඳ කැලා වනරොදක්. මේ වනරොදේ සරුවච්චන් වහන්සේට උපස්ථායකයෙක් වශයෙන් ඒ අවස්ථාවේ ඉන්නේ මේ ගිය කියලා ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් එක්ක සරුවච්චන් වහන්සේ ඒ චාලිකාපබ්බතේ වැඩ ඉන්න වෙලාවේදී මේ මේ ගිය ස්වාමීන් වහන්සේ පින්දපාතේ වඩිනවා ඒ කිමිකාලා නදී තීරේ තියෙන ලස්සන අඹ වනයක් අයිනේ තියෙන ගමකට. ගියාට පස්සේ ඉතින් ඇතිවෙන්න පින්ඩපාතේ ලැබෙන්නත් ඇති. පින්ඩපාතේ වළඳලා අර ගංගතිරේ අඹවණේ ඉන්නකොට කල්පනා වුණාලු අනේ මට කිසි දෙයකින් බාධාවක් පරිබෝධයක් නැතුව මෙන්න මේ අඹවණේට වෙලා දිගටම භාවනා කරන්නට නැත්නම් මම මේ මහාන වෙච්ච එකේ යම් අර්ථයක් තියනවද ගීගේ අතාරූපයේගේ ඉසරවුල් බාබුවේගේ එහෙනම් මට මේක ඉක්මනට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා අදහසක් පහළ වෙලා තියෙනවා. එතකොට ඒකට අර පලිබෝධයක් වශයෙන් මේ හිතන හිතවිල්ලට හිතවිල්ල ක්‍රියාත්මක කරගන්න බැරි අදහසක් වශයෙන් පහළ වුණේ මට මේ සරුවච්චන්හන්සට උපස්ථාන කරන්න තියෙනවානේ. ඒක නිසා මට වෙලා යනවානේ. ඒක තමයි මට තියෙන එකම පරිබෝධය කියලා. ඒ අර ඒකත් නැත්නම් හොඳයිනේ කියන පරිවිතර්කයේ හිතට පහළ වුණා. පහළ වෙලා මේක ඉතින් අර හිතේ විතර්ක වශයෙන් පහළලා පස්සේ මනසේ පරිඋත්ථාන ක්ලේශයක් විදිහට හිතට නිතරම තරන් දෙන වද දෙන ක්ලේශයක් බවටපත් වුණාට පස්සේ මේ ශාසිකර ආශාවයි මේ හිතේ තියෙන මේ තරම් දෙන අදහසයි අනුව වෙලාවක සරුවචනස කියලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ පින්ඩපාතයෙන් පස්සේ මේ නදී තීරේ ඉන්නකොට මෙන්න මෙහෙම පරිවිතර්කයක් පහළ වුණා අනේ මට කිසි පරිබෝධයකින් තොරව මෙතන භාවනා කරන්න නැත්තම් හොඳයි කියලා ඒ නිසා මට එහෙමනම් ඒ භාවනාව ගමේ පින්ඩපාත කළ භාවනා කරන්න අවසර දෙතිය. ඉතින් සරුවචනංශයේ මේක තේරුම් ගන්න කිව්වා හොඳයි මේ ගියේ ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් මට උපස්ථායකෙක් එනතෙක් ඉවසන්නේ කියලා. තව කවුරු හරි සංඝයා වහන්සේලාමක් මේ පැත්තෙන් පැත්තට එන තෙක් ඉවසන්නේ කියලා. මේකේ හැමදෙරෙත් ඒක තේරුම් අරගෙන නතර වුණා. නතරලා අනිත් දවසෙත් පින්න පාත ගියාම ආරකමයි. ආයෙ සැරයක් කල්පනා වෙනවා. අනේ මගේ අදහස ක්‍රියාත්මක කරගන්න විදියක් නැහැනේ කියලා. ඊට පස්සෙත් ගිහිලා කියනවා මට අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලනකොට ඔබ වහන්සේ මට පමා වෙන්න කියව බව හැබෑව. ඒ විදිහට මගේ හිත හදන්න ගියත් තනවා වඩා ගන්න ගියත් පිට පරිවිතර්කේ නම් නැවත නැවත පහළ වෙනවා සාංශේ නිසා මම පළවෙනි සැරේ ප්‍රතික්ෂේප කළත් මම දෙවෙනි සැරේ මෙලෙස කියා සිටනවා මට මේ විදිහට පැත්තකට වෙලා මගේ වැඩ විතරක් කරන භාවනා කරන්න දෙන්නයි කියලා. එතකොට සරුවචනanse කියනවා මේ ගිය ඉවසන්ඩ තව කෙනෙක් සරුවචනanseගේ උපස්ථානට එනකන් ඉවසන්ඩේ කියලා. ඊට පස්සේ මේ මේ ගිය ආමතුරු කියනවා ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කිරීමෙන් වැඩ ඉවරගත්ත ඉවර කරගත්ත කෙනෙක්. මාකේ තව වැඩ ඉවර නැහැ. ඉතින් මගේ වැඩේ ඉසගිනි ගත්තා කුසේ නතර කරන්න බලන වෙලාවක මේ වගේ උපස්ථානයක් වෙනුවෙන් මේ වැඩ නතර කරගන්නට වීම ගැන කියන මේ ප්‍රතික්‍රියාවක් නැත්නම් පටි උත්තරයක් මේ පටි වචනයක් සරුවචනට සඳහන් කරනවා. සඳහන් කළා නමුත් ඉම් දාර ගත්තා හොඳයි. මම එහෙනම් කවුරුහරි නිකන් ඉවසන්නම්. එන්නේ නැහැ. කවුරක්වත් එන්න පේන්න නැහැ. මේ ආමතුරන්ට බින්ද බාත යන යන ගලාවේ අරකමයි මතක් වෙන්නේ. අනේ මේ පැවිසුනේ මම මෙව ඔක්කොම බාරගෙන අතහැරලා දාලා මේ මහා මේ සම්බන්ධර්ම සම්පූර්ණ කරගන්න නේද? මේක බලන්න මට කොච්චර පරිපෝදයිද? මේකට කවුරක්වත් එන්නේ නැහැ කියලා තුන්වෙනි දවසේ ගිහිලා සරුවචාන්ස මතක් කරා දෙසරයක්ම වංශ ප්‍රතික්ෂේප කරා. ඔබ මතක් කරා පත්තායකගේ අවශ්‍යතාවය නමුත් ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන මෙච්චරයි ඔබ වහන්සේට උපස්ථාන කරවුවට ඔබ වහන්සේගේ වැඩ හමාර වෙච්ච කෙනෙක්. මම වැඩ කරන්න තියෙන කෙනෙක්. සමන් ධර්ම සම්පූර්ණ කරගන්න තියෙන එකක්. ඒකට අවස්ථාව හම්බුනාට පස්සේ ඔය මේ වගේ උදාහරණ ගැලපෙන්නේ කියන වගේ බොහොම කටළු වචනයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා මේ ගිය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්නයි කියලා කියනවා. ඉතින් මම මොකද කියන්නේ? එහෙනම් මනාපයක් කරගන්නයි කියලා. ඉතින් ඒ ගාම සරුවචනගේ පාත්‍ර සිවුරු සකස් කරලා ළඟ තියලා එහෙනම් මෙන්න සාංශිකේ පාත්‍රේ මෙන්න සිවුරු මම යනවායි කියලා පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා පහුවෙන්ද පින්න පාති කරන ඇවිල්ලා අර මේ ගංගායිනේ අර ලස්සන වන උයනේ අඹවනේ වාඩි වෙලා භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට මේ ශාංශයට මේ පුදුමාකාර මේ සුන්දර හිතවිලි රමණීය හිතවිලි ගලාගෙන එන්න පටන් ගත්තා. ඇවිල්ලා සිතුවා මේ අලුත් දවස නිසා වෙන්න ඇති කියලා හිත අරමුණේ තියාගන්න බැරි වුණා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ භාවනා කරලා දිගින් දිගටම දිගින් දිගටම හිට මේ විවිධාකාර නිවර්ණ ධර්ම ඇවිල්ලා පටල වෙනවා මිසක් කවදාකවත් අරමුණට යන්නේ ඊට පස්සේ කල්පනා වුණා දැන් මෙතන හිටියොත් වෙන්නේ මොකද්ද මේ සිවුරත් නැති වෙනවා සීලෙත් නැති වෙනවා සමධර්මත් නැති වෙනවා හිත එන්නේ එන්නේ එන්නේ මේ මීයා කරන්න ගිය මීවැද්දෙක්ගේ ඔළුව වටේ මීමැසි පොදිය කරකෙන්නා වාගේ හිත වටේට හිතවිලි. කිසිම තැම්පත්කමක් නැහැ. අර මෙතෙක් කල් තිබුණු නිකාන්තුවක් නැහැ. ඊට පස්සේ සරුවචනanse ළඟටම ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ළඟ උපස්ථානයේ අත කඩාගෙන මේ කිමිකාලා නදී තීරයේ තියෙන අම්බවණේ භාවනාවට ගියා. පුදුමාකාර විදියට හිතවිලි මගේ පරිවිතර්ක වලින් මේ නීවරණ ධර්ම වලින් හිතවිලි වලින් මගේ හිත ගවසී ගත්තා. මට දැන් අනතුරක් තියෙනවා. මහානකමත් රැකෙයිද සීලයක් තියෙයිද මම මේ කරගෙන යන වැඩේ මෙතෙක් තිබුණු තත්ත්වයක් රැක ගන්න පුළුවන් වෙයිද කියලා මට ලොකු බයක් තියෙනවා සරණ වෙන්නේ කියලා. ඒකෙදී තමයි සරුවචනය සඳහන් කරනවා මේ මේ ගිය යම් කිසි කෙනෙක්ගේ සම්පූර්ණ වෙච්ච නැති චේතෝ විමුක්තියක් සම්පූර්ණ කිරීම පිණිස අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන විදිහට මුහුකුරවා නොගියා වූ චේතෝ විමුක්තිය මුහුකුරවා යාම සඳහා කරුණු පහක් මට වැටහෙනවා. ඒ නිසා එවැනි කෙනෙක් මේ වගේ Tamange භාවනා කරන උනන්දු වෙන කෙනෙක් මෙන්න මේ කරුණු පහට සැලකිලිමත් වෙන්නේ. එන්නේ කරුණු පහ තමයි මේ මේගේ සූත්‍රයේ ධර්ම කොටාසෙ. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරේ එවැනි සූත්‍රයක්, එවැනි ධර්ම කොටාසයක්, සම පරියායක් සර්වචනාංශේ තවත් කෙනෙකුට දේශනා කරන්නට හේතු වෙච්ච පදනමයි. අපි ඒකට කියන්නේ නිදානේ කියලා. ඉතින් මේ මේයින් අපි පළවෙනියෙන්ම ਸਰවඥයන් සඳහන් කරන්නේ කල්යාණ මිත්තස්සය මිත්තස්සය මිත්තස්ස මේ ගිය කියලා තමයි පළවෙනියෙන්ම සඳහන් කරන්නේ මේ වැඩේදී ඔය හිතුවක්කාරකම තිබුණාට තනියම ගිහිල්ලා කරාට හරියන්නේ නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍යයි. ඉතින් දැන් කාලේ ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා කමට හඳින ගුරුවරයෙක් අවශ්‍යයි. එහෙම නැත්නම් විවිධාකාර විදියට නමුත් ਸਰුවචනසේ බොහෝම ප්‍රජාතන්ත්‍ර ආදී වචන පාවිච්චි කරලා තියෙන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව ඔය එන අදහස් ක්‍රියාත්මක කරන්න ගියාට වෙයිද නොවේද කියලා සාතික කරන්න අමාරුයි. ඒ වගේම මේ සුදුසු පරිසරයක් ඒ වගේම දැන් ওই තුන්වෙනි කාරණා තමයි අපි මේ අරගෙන තියෙන්නේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියලා මුහුකුරවා නොගියා වූ චේතෝ විමුක්තිය. හිතේ විමුක්තිය අපි හොයන මේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු කතා දසයකුත් නොකළ යුතු තිරස්චාන කතා 32කුත් සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒයින් අපි මේකේ දක්වලා තියෙනවා මේ ඒ කතා යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා කියලා. යම් කතාවක් අපි ශ්‍රමණ බ්‍රාහ්මණය උපාසකයෝ මෙතන උපාසක කියලා කියන්නේ යෝගාවචරයෝ. එහෙම නැත්නම් භාවනා බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් සල්ලේකිතා කෙලස් උල් ගලවලා දමන සුළු ඌ චේතෝ විවරණ සප්පායා තමන් කවුද කියලා මේ තමන්ගේ කෙලස් මොනවද කියලා මේ ඒවා විවරණය කරලා දෙන කණ්ණාඩියක් ඇසරාට ගියාම තමන්ගේ මූණේ තියෙන අඩුපාඩුවක් පෙන්වලා දෙනවා වගේ එවැනි කතාවල් වලින් මිස අනිකුත් මේ තිරස්චාන කතාවල වලින් ගත වුණොත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණත් නියම අස්තන්නේ ලා ගන්න බැරි වෙනවා. නියම ඊළඟ හරලත් මණිකාරක මණිකා ගන්න බැරුණා වගේ සම්පූර්ණ මේ කායික ක්‍රියාව නෙවෙයි වාචසික මේ වැඩෙන්න තමන්ගේ සම්පූර්ණ අවැඩ සැකසෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙදි නම් ඉතින් තමන්ගේ නෙමෙයි කතාවට ලක් වෙන අනිත් එක්කනාගේ තවඩ සැලසෙනවා. ඉතින් ඒක නිසා අර ගහනවා බයිනවා කියේ ගහන ගහනකොට නම් ඇඟ විතරයි රිදෙන්නේ. වචනෙන් සිදු වෙන ක්‍රියාවෙදී ඊට වැඩිය ගැඹුරක් තියෙනවා. ඒ නිසා සරුවචාන්ච මෙතනදී ඒ කතා දක්වලා තියෙනවා මේ සන්තුට්ටි නිබ්බාන අපිච්ච කතා සන්තුට්ටි කතා විරියාරම්භ කතා අසංසග්ග කතා මේ ආදි වශයෙන් මේ අපි පසුගිය වාරවල නිම කළ මාත්‍රිකා ටිකක් අල්පේච්ඡ භාවය ලද දෙයින් සතුටු වෙලා යෝගාවචරකම රැක ගන්න ගතිය. ඒ විවිධාකාර මහේච්ඡතා නැතුව, මවාපෑම් නැතුව, මායාකාරී නැතුව ලද දෙයින් සතුටු වෙලා වැඩ කරන කෙනෙකුට ඇර කවදාකවත් චෝදනා විරහිතව ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ලැබිච්ච දේ ඇති කියලා හිතන මිනිහට විතරක් ආධ්‍යාත්මයට හිතව දාන්න පුළුවන්. යම්ම විදිහකට මොනම කොනක් හරි මේ මේ මේ මේ මාළුවට ලුණු ටිකක්මදි කියලා හරි හිතක් පහළ වුණා නම් කවම කවදාකවත් ඒ හිත ආධ්‍යාත්මයට යොමු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ රූප ධර්ම දිහාටමයි යොමු වෙන්නේ ඉදුරම් පින වේටමට යොමු වෙන්නේ. ඒ නිසා අල්පේච්ඡතාවය නැතිවි පහල කරගත නැති චේතෝමිත්‍ය පහල කරගන්නට අවශ්‍යයි. ඒක නිසා අල්පේච්ඡ වෙලා අල්පේච්ඡ කතා කරන අල්පේච්ඡ කතා කරමින් ගත කරන ජීවිතය තමයි ශ්‍රමණ ජීවිතයක් වෙන්නේ. යෝගාවචර ජීවිතයක් වෙන්නේ. එහෙම නැතු අල්පේච්ඡතා කතා කරමින් තමන් මහේච්ඡව ගත කරනවනේ ඒ නිසා මහේච්ඡ කතා කතා කරන ඇතුරු මිසුරු ඇතුරු කරනවන ඉබේම අපිට ඒ වසංගතේ බෝ වෙනවා. මහේ අල්පේච්ඡතාවයේ අනිත් පැත්ත තමයි ওই කියන පාරිභෝගිකත්වය. පුදුමාකාර දේවල් දවසකට නාස්ති කරමින් කිසියම් වගකීමකින් තොරව හැසිරීම නිසා මේ දිනුනේ සම්මත රටවල විශාල ප්‍රශ්න තියෙනවා. අල්පේච්ඡතාවෙන් කවදාකවත් එහෙම ප්‍රශ්නයක් මේක ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්නවයි කියන එක අල්පේච්ඡතාවය කියන්නේ. කෙසේ නමුත් අපි වට පැයකට වැඩි වේලාවල් අරගෙන තියෙනවා මේ විදිහට අපි ගෙවම් කරලා ගෙවම් කරලා අල්පීච්ච කතා සන්තුට්ටි කතා භවිවේක කතා අසංසග්ග කතා විද්‍යාරම්භ කතා සීල කතා සමාධි කතා කියන ටික ඉවර කළා අපි ඔය ගමනට ඉස්සලා ගත්ත පඤ්ඤා කතා කියන එක ඒ ප්‍රඥා කතා එහෙම නැත්නම් මේ ඥානවන්ත කතා කතාවක් කරනකොට ඒකේ මොකක් හරි අගමුල මැද තියෙන කතාවක් පසුබිමට සාපේක්ෂව කරන කතාවකට ඥාන කතා කියලා කතා කරනවා. කඩේ විගුණන තියෙන රස කැවිල්ල නෙවෙයි. ඥාන කතා කණ එක නෙවෙයි. ඥාන කතාව කියන එක තේරුම් ගත්තේ නැත්නම් කවවම්ම කවදාකවත් යෝගාවචරකම හරියන්නේ නැහැ. නිකන් අල්ලාප සල්ලාප කතා වාචාල කතා වලට ගියොත් යෝගාවචර ජීවිතේ විතර නෙවෙයි. ඒ ඇතේ පුද්ගලයා අසු කරන ඒ සීනාසන අරණ්‍ය භාවනා මධ්‍යස්ථානෙත් තම නරක වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙදි ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් ඒ ප්‍රඥා කතා පඤ්ඤා කියන වචනය නැත්නම් ප්‍රඥා කතා කියන එක පිළිබඳ අටුවා සපේන අටුවාචාරින් වහන්සේලා ඒකට විවරණය කරනවා මේක සඳහා ලෝකීය ප්‍රඥා කියලා જાතියක් තියෙනවා සුතමය ප්‍රඥා කියලා જાතියක් තියෙනවා චින්තාමය ප්‍රඥා කියලා જાතියක් තියෙනවා භාවනාමය ප්‍රඥා කියලා જાතියක් තියෙනවා මේ තුنين ලෝකීය ප්‍රඥා තමයි අපි මේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඔය අධ්‍යාපන ආයතන වල විශ්වවිද්‍යාල වල ගිහිල්ලා ලබන දේවල් වලට කියනවා ලෝකීය ප්‍රඥා කියලා. ඉතින් ඒක අවශ්‍යයි. ඒක මොකද අපි රජ පවුල් වල නෙවෙයි ඉතින් කීයක් හරි හම්බ කරගන්න වෘත්තීය වශයෙන් දැනගන්න ඒ ලෝකීය ප්‍රඥා අවශ්‍යයි. ඒ ලෝකීය ප්‍රඥා ලැබුණට ඒ සෑම ලෝකීය ප්‍රඥාවක්ම අපිට මේ විචේතෝ විමුක්තිය සලසා දෙන නිවන සලසා දෙන සුත්තමය ප්‍රඥාවට වැටෙන්නේ නැහැ. සුත්තමය ප්‍රඥාවට වැටෙනවා නම් වැටෙන්නේ අසුවිරු ඥානය කියලා මේ සීල සමාධි කතාවත්. සීල සමාධි ප්‍රඥා කතාවයි. එහෙම නැත්නම් මේ කම්ම වට විපාක වට කිලේශ වට කියන මේ ත්‍රිපරිවට්ට කතාවල් වලට වැටෙනකොට හා තමයි මේ සුතමේ ඥානය කියලා ගන්න. ඒ නිසා ලෝකීය ප්‍රඥා ඉවත් කරලා ලෝකෝත්තර පැත්තට යොමු කරවන යම් සුතමය අසුවිරූකටසක් වෙනවනම් ඒකත් කෙනෙකුගේ හැබෑ වෙනසකට මූලාරම්භ වෙනවා. ඒක අවශ්‍යයි. නමුත් ඒ සුතමේ ඥානය කිසිසේත්ම ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරන්නේ නැහැ. ඒක නිකන් මේ පිටින් ගාපු සායමක් වශයෙන් පමණයි තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයා ඥානවන්ත නම් ඒ පුද්ගලයාට මේ කාරණා කාරණා ගලපා වටහා ගන්න පුළුවන් නම් මේ සුත්තමේ ඥානීය චින්තාමේ ඥානීයට ආහාරයක් වෙන්න පුළුවන්. මම මෙච්චර ලෝකෝත් ලෞකික ඥාන ලැබලා තිනවා. මට වැඩි ඥාන වැඩියෙන් ලැබුවැත්තොත් ලෝකේ ඉන්නවා. අඩුවෙන් ලැබුවැත්තොත් ඉන්නවා. නමුත් ඊයත්ංගේ මේ ලැබපු ලෞකික ඥානත් එක්ක ඊයත්න්ට මේ හිතේ සමාධියක් විවේකයක් විමුක්තියක් එහෙම නැත්නම් හිතේ පිරිච්ච ගතියක් ඉෂ්ටිරසාර කරන්න බෑ. හොඳට ලෞකික ඥාන තිබුණට මේ මිනිස්සයා ඉන්නේ හොඳ සමාධියකය පිරිච්ච ගතියකය සන්තුෂ්ටි ගතියකය කියලා කිසිම නීතියක් ලෝකේ නැහැ. එනිසා මෝඩයා නිසා එයාට සමාධිය අඩුය, එයාට සතුට අඩුය කියලා එහෙම ලකුණකුත් නැහැ. ඕකේ අනිත් පැත්ත නම් හිතන්න පුළුවන්. පඬිතකම් වැඩි වෙන්න වැඩි වෙන්න දුකේ ගත කරන්නේ. මොනවාක්වත් නැතුව කවුරු හරි කියන දේ අහලා මේ යටහත් පහත්ව ගත කරන ගැමි ගතිය හරි තියෙනවනම් ඒ යම් ප්‍රමාණයක සතුටින් ඉන්නවයි කියලා කිය හැකියි. නිසා මේ ලෞකික ඥානව සහ සුතමේ ඥාන අතර වෙනස වගේම ලෞකික ඥාන සමග මේ එදිනදා අපේ ජීවිතේ පිරිච්ච ගතිය කිසිම සම්බන්ධයක් නැහැ. මේක අධ්‍යාපනඥයෝ එච්චර පිළිගන්න එකක් නැහැ. නමුත් ගැඹුරු අධ්‍යාපනඥයෝ දන්නවා කවදාකවත් ඔය මේ විභාගයකින් දැනුමනින්ට බැරුවා වගේ ඔය අධ්‍යාපනයයි ඒ අධ්‍යාපන ලැබුවත් ලැබෙන සතුට පිරිච්ච ගතිය හිතේ තියෙන මේ සන්තෝෂ ගතිය කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් සුත්තමේ ඥානෙ ලැබුවට පස්සේ හිතනවා මේක හේතුව මොකද මම මෙතෙක් කල් මේ ලෞකික ඥානෙ ලැබුවේ. ඒ නිසා මම මේ බුද්ධ දේශනාව ආදී ගැඹුරු නිර්වාණ පටිසංයුක්ත ධර්ම දේශන අහනකොට සුත්තමේ ඥානය ලැබෙනවා. ඒකේ තේරෙනවා මේ ලෞකික ඥාන කියලා ගඟ දිග පහළට ගලාගෙන යෑමක්. සුත්තමේ ඥාණයෙන් ආරාධනා කරන්නේ ගඟ දිගේ ඉහළට යෑමක්. පටිශෝතගාමි. නමුත් මේ පුද්ගලයා තාම අමුඩ ගහගෙන නැහැ. තාම පහළ වතුරට බහැලත් නැහැ. ගොඩ ඉඳගෙන සුත්තමේ ඥානය ලබනවා. ලැබුවට පස්සේ ඥානවන්තයා මොලේ කල්පනා කරනවා. කල්පනා කරලා හිතනවා මේ ඥානය ලැබුවට පස්සේ අර ලෞකික ඥාන ලැබුවත් වාගේ මේ ඥානය නම්බුවක් කරගෙන මම දැන් ඥානවන්තයි කියලා ගොඩ ඉඳගෙන දඟලනට වැඩිය මේ ඥානය ක්‍රියාවත් කරන්නට අමුඩයක් ගහගෙන වතුරට බැස්සොත් මොකද කියලා කල්පනා කරනවා. ඉරිකන චින්තාමේ ඥාන කියලා. එතකොට සුතමේ ඥානයෙන් ශ්‍රද්ධාවක් වැඩුණා නම් චින්තාමේ ඥානෙ එනකොට ඒකට කුසල ඡන්දයක් බවට කරබැලීමේ ආසාවක් බවට පත් වෙනවා. සුතමේ ඥානෙ කරබැලීමේ ආසාව පහල කළා දෙන්නේ නැහැ. ඒක නිකන් අයිස් පෙට්ටි දාලා වහලා තියෙන එළවලු ටිකක් වාගේ කුණු වෙන්නේ නැතුව තියෙයි. නමුත් වලඳන්න බෑ. වලඳන්න නම් එළියට අරගෙන ඕවා කපලා කොල්ල රත් කරන්න ඕන. අනිත් වගේ චින්තාමය මට්ටමට ගත්තට පස්සේ මේ මිනිසයා එතකොට ක්‍රියාවත් කර බැලීමේ මේක ඇත්තදෝ නැත්තදෝ කියලා රස බැලීමේ අත්දැකීමට අත්දක බැලීමේ ආසාව පහළ වෙනවා. ඒක නිසා මේ චංකී සූත්‍රය වගේ තැන්වල සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සද්ධා ජාතෝ උපසංකමටි. මොකක් හරි දෙයකින් තේරුනොත් මේ ලෞකික ඥාන වලින් මේ manussත්වයේ සම්පූර්ණ වෙන්නේ නැතය. ඒකෙන් කිසිසේත්ම සතුටක් සමාදානයක් පිරිචකතියක් දෙන්නේ නැතය. ඒ සඳහා අධ්‍යාත්මයක් අවශ්‍යයි කියලා තේරුණාට පස්සේ ඉතින් ඒක නා මේ එළඹෙනවා. ලෞකික ඥාන දෙන තැන් වලින් නෙවෙයි අනිත් තැන් වලට එළඹුණාට පස්සේ ඒ ඇතිවෙච්ච සද්ධාවෙන් එළඹෙනවා. සද්ධා ජාතෝ උපසංග උපසංගමින්තෝ පෛරුපාසති අර විවේකීව ඉන්න වන භාවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා ඇසුරු කරලා බලනවා මේ මිනිස්සයා මේ සතුටිත ගත කරන්නේ පෛරුපාසනය කරලා බලනවා මෙයා මොන විදියෙන්ද ගත කරන්නේ පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඉතින් මේක සාමාන්‍ය කියන්නේ දර්දිය ඇද්දලා ඒ විවේක ඉන්න කෙනෙක් එක්ක ඇසුරු කරන ගමන් කනත් වෙන බලනවා මෙවැනි ඇත්ත මොන වගේ ධර්මත කතා කරන්නේ කියලා සෝතං ඕදහන්තෝ ධම්මං සුනාති. අන්න එතකොට ඒ අරණ්‍ය සීනාසන විවේක පරිපන්ත පන වනපන්තවල ගත කරන ඒ මේ ආධ්‍යාත්ම ජීවිත ගත කරන ඇත්තෝ කියන ධර්ම ලෞකික ධර්ම නෙවෙයි. ඒවා සෝතමේ ඥානයට ගැලපෙන ධර්ම කනට වැටෙනවා. සෝතං ඕදන්ත. ඔහිත සෝතෝ ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේති. ඊට පස්සේ ඒව නිකන් මේ කණෙන් ඇහුවා ඒ කණෙන් ඇවන්නේ නැතුව ඒකේ තියෙන මේ බාරසාර කොටස් මතක තබා ගන්නකොට සිතේ තියා ගන්නවා. සටහන් කර ගන්නවා. සටහන් කරන කල්පනා කරනවා මම මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් නෙවෙයි මේකේ තියෙන්නේ. මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් ගඟ දිග පහළට යන ධර්ම මෙවදී උගන්වන්නේ ගඟ දිග ඉහළට යන ධර්ම. පටිශෝතගාමි කියලා ධාරණය කරනවා. ධාතානං ධම්මානං අත්තං උපපරික්කති. හිතේ තැම්පත් කරගෙන ඔය කල්පනා කරලා බලනවා මේ හරක් කරන වැඩක් එක සංසන්දනය කරනවා නම් ඔය හරක් මේ දවල් වරුවේ අවුව නගින්න ඉසලා පුල්ලුවන් තරම් තන බිමේ හැසිරලා තනකොළ කනවා. මත් දහන වෙනකොට හේවනකට ගිහිල්ලා අර කාපු තනකොළ වම අරකෑමක් කරනවා. ඊට පස්සේ ඒකේ පුළුවන් තරම් වැඩ ඉවර කරලා ආය අවබසා කරේ ආය වටයක් තනකොළ කනවා. කාල වතුර ටිකක් බීලා ගිහිල්ලා මුළු රෑ පුරාම කරන්නේ අර දවල් තිස්සේ කාපු තනකොළ වම අරකෑමක්. ඒ වගේ තමයි සුත්තමේ ඥානීය තනකොළ කෑමක් වාගේ. චින්තාමේ ඥානීය වමාරා කෑමක් වාගේ. වමාරා කෑම කරන්නේ අර බාගෙට පොඩි කරලා බඩට දමා ගත්ත ඒ තනකොළ ආපහු වමාරලා ඒ අපහපහපහපයින. උගලත්තර කනකට හොඳට දාන්න ඕක. ඉති ඔය හරක් වමාරලා කනවා වගේ ඔය කකා කකා කකා කකා ඉන. ඒක හරකට නම් අවශ්‍යයි හැබැයි බුලත් කන එක නම් එච්චරම අවශ්‍ය නැහැ. ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් තේරෙනවා ඒ වමාරා කැමරට බොහොම සමාන දෙයක් තමයි ওই ඉතුරු වෙච්ච ලකුණක් වෙන්න තියෙන්නේ බුලත්තර කැම අපේ. කොහොම හරි එතෙන්දි තමයි දාතානන් ධම්මානන් අත්තං උපපරික්කන්ත උපපරික්කති අර්ථ සලසලා බලනවා මට මේ ගුරුවරු ගන්නවේ ගංගතික පහළට යන්න. මම ගංගතික යන්න දක්ෂයි. දැන් මේ ආධ්‍යාත්මික ගුරුවරු ගන්නනවා ගංගතික ඉහළට යන්න. මේක සම්පූර්ණ වෙනස් දෙයක්. ඉතින් දැන් මේකට මම මේ කාලය අරගෙන ගත්තොත් මට පිස්සු වැටෙයිද? මම නැත්තම් මේ සුත් එක තරහ වෙයිද? මගේ අධ්‍යා මේ ආර්ථිකයේ පිරිහෙයිද දේශපාලන වශයෙන් අප්‍රසාදයටපත් වෙයිද ආදී වශයෙන් ඉතින් මෙයා තනියම කල්පනා කරනවා අත්තං උපවරික්කන්තෝ ditthi nijjhanakkanti කල්පනා වෙනවා මේ කට්ටිය ලෝකයා මට මොන જાතියෙන් අඳන් හැදුවත් ඔය ආර්ථික දේශපාලන සමාජික මොනවා ලැබුණත් මරණ මොහොතේ මට මොනම පිටක්වත් නැහැ මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ අනුන්ට පහඳින එක විතරයි මට කියලා දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕන දෙයක් වෙච්චාවයි. මම මේ මේ කිය අහපු සුතමේ ඥානය තමයි හරි ලෞකික ඥානෙ පයි කියන එක නෙවෙයි ඊට වැඩිය වටිනවා කියලා හිතාගෙන අර සුතමේ ඥානෙට හිත දාන්න. දිට්ඨි නිඥානක් අන්නේ. ඒකේ මම නැවත මතක් කරගන්නවා නම් සද්ධා ජාත උපසංගමති උපසංකාන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදාහති ඔයිච සෝතෝ ධම්මං සුනාති සුත්තානං ධම්මානං අත්තං උපරික්කති දතානං ධම්මානං අත්තං උප්පරිකති අත්තං උප්පරික්ඛන්තෝ දිට්ඨි ඥානක් හමති. කන්ති. ඉතින් ඒක පිළිගන්නව නෑ නෑ මේ බහුල වශයෙන් අධ්‍යාපන කඩවල වුණා වික්කත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දේශනා කරපු දේ මට පස්සේ ඇහුණත් ඒක වටනවා. අන්නේ දිට්ඨි ඥානක් කන්ති කියන තමන් තුල මේක ඇත්තයි. මේක බොහෝ දෙනා ප්‍රියමනාප නැතුනට මේක ඇත්තයි කියලා හිතුණට පස්සේ තමයි දිට්ඨි නිධානකන්ති ආසති ඡන්தோ ජායති. ඊට පස්සේ කුසල ඡන්දයක් පහළ කර ගන්නවා. කෙසේනම් කවදානම් මම මේ වගේ විවේකයක් ලබාගෙන බණ භාවනා කරන්දෝ කියලා කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ කුසල ඡන්දේ පහළ කිරීමට ආසන්න වශයෙන් හේතු වෙන්නේ චින්තාමේ ඥාන. ඒක සමහරු මේ පොත්පත් කියවලත් ගන්නවා. තව සමහරු මේ සංසාරේ බය දකලත් ඇති කර ගන්නවා. ගිය ආත්මවල තියෙන මේ වගේ බලවත්කම නේද? තව සමහරු මේ සතර පෙර නිමිති දවගත් ඇති කර ගන්නවා. තව සමහරු බනහලත් ඇති කර ගන්නවා. ඒ කෙසේ ඇති කරගත්තත් යම්කිසි කෙනෙක් තුළ මෙන්න මේ ඥානමය පරිවර්තනයක් සිදු නොවුනොත් ඒ පුද්ගලයා කවදාකවත් භාවනා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් පෙළඹෙච්ච නැති අයට භාවනා උගන්ලා දීලා ඇති වැඩකුත් නැහැ. මුලින් නමලා තියෙන කලවල් වලට කොච්චර වතුරයක් කෙරුවත් කවදාකවත් කලවල් වලට දරන්නේ නිසා කලයේ උඩ අතට හරව ගන්න එක තමයි මේ චින්තාමේ ඥාන, සුතමේ ඥාන, චින්තාමේ ඥාන කියලා කියන්නේ. ඒ චින්තාමේ ඥාන කරපු ඇත්ත තමයි මේ අපි මේ රැස් වෙලා මේ එක වහලයක් කරලා ඉඳකට ওই භාවනා මධ්‍යස්ථානක් හදාන භාවනා ශාලාවක් හදාන ඉතින් බණ භාවනා කරනවා. නමුත් ඒ බණ භාවනා කරන හැම කෙනාටම භාවනා ඥාන පහළ වෙනවා කියන එක කියන්න බෑ. ඒක එහෙම ලාභ දෙයක් නෙමෙයි. යම් ආකාරයෙන් සුතමේ ඥාන හම්බෙන ඔක්කොටම චින්තානම නාමේ පහළ වෙන්නේ නැද්ද? ඒ වගේම තමයි චින්තාමේ ඥාන පහළ වෙච්ච හැම කෙනාටම භාවනාමේ ඥාන පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතු රාශි තියෙනවා. කවදාකවත් එකම හේතුවක් නෙමෙයි. ඒ හේතු සමහර ඒවා පිළියම් කරන්න පුළුවන් දේවල්. සමහර ඒවා බැරි ඒවා. ඉන්නේ පිළියම් කරන්න පුළුවන් හරිය තමයි මේ මේගිය සූත්‍රයේ සරුවචනසේ දේශනා කරන්නේ. චින්තාමය ඥානෙ පහළ වෙලා තමන් බණ භාවනා කරන්න චේතෝ විමුක්තියක් ලබන්නට කැමැති වෙච්ච කෙනා ඉන්නවනම් ඒ චේතෝ විමුක්තිය තාම yaadුනේ නැත්තම් ඉතින් අර කල්යාණ මිත්‍ර සේවණින් අනුග්‍රහ කරන්න ඕන. සීලයෙන් අනුග්‍රහ කරන්න ඕන. මේ වගේ කතාවල් වලින් මේවා මේ අන්ත දෙක අතහැරලා මැදමාවතට ගන්න හැටි ඉතින් අපිච්ච කතා සංසග්ග කතා ආදී වශයෙන් කාම අරමුණු පුළුවන් තරම් මගාරවල අල්පේච්ච වෙලා මේ සීල මේ සුතමේ චින්තාමේ ඥාන ඇති කරගෙන භාවනාමේ ඥාන වලට යන්න ඕන. ඉතින් අන්නේ විදිහේ මේ ඥානය උනත් සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් භාවනාමේ වශයෙන් තුනක් තියෙනවා කියලා හුඟක් වෙලාට මේ බණහ නැතු දාන්න. ඉතින් මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන ලෞකික ඥාන, සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන ඊට පස්සේ විමුත් මේ විපස්සනා ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන කියලා මේ ඥානය ප්‍රඥාව කියන වචනෙට අර්ථ රාශියක් තියෙනවා මෙන්න මේ අර්ථ රාශියෙන් මේගිය සූත්‍රය වගේ සූත්‍රවල සරුවචනාංශය අවධාරණය කරන්නේ මේ විපස්සනා ඥාන කියන එක ප්‍රධාන වශයෙන් විපස්සනා ඥාන කියන එක අටුවා වාචාරින් වංශලාගේ පිළිගැනීම. ඒක නිසා අපි මේ මාතෘකාව දැනගන්නවා. අපි කතා කරන්නේ ප්‍රඥා ගැන පඤ්ඤා කතා. ප්‍රඥා කතා. ඒ ප්‍රඥා කතා දැනගෙන ප්‍රඥා කතා කරන්නන් ඇසුරු කරගෙන තමනුත් කරනවා නම් ප්‍රඥා කතාවක් කතා කරන කෙනෙක් බාටපත් උනොත් අන්න එතකොට චේතෝ විවරණ සප්පාය. Taman කවුද කියන එක තේරුම් අරගෙන ඒ නතර වෙච්ච තැන ඉඳලා භාවනාවේ සමාධි ප්‍රඥා විශේෂම සති සමාධි ප්‍රඥා දිනුවෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ප්‍රඥා කතා වශයෙන් මේකට හේතු වෙන අනුමාතුකාවක් වෙන මේ ප්‍රඥා කතා වශයෙන් මේ විපස්සනා ඥාන ඉදිරිපත් කරගන්නයි අපි මේ පෙළ හදාගෙන ආවේ. අපි මේ ඉරැඳගෙන ආවේ. ඉතින් මේ විපස්සනා ඥාන ත්‍රිපිටකයේ වශයෙන් ගත්තොත්, සරුවක්ෂ දේශනා වශයෙන් ගත්තොත් මේ සත්‍ය විසුද්ධි විසුද්ධි කතා වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒක මේ රත විනීත සූත්‍රයේ චරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ හිතක් පෘ탁ජන භාවයේ ඉඳලා ආර්ය භාවයට වැඩෙන හැටි. එහෙම නැත්නම් මේ චේතෝ විමුක්තියක් ලබා ගන්න හැටි එක පහරෙන් එක රැයින් එක බණකින් එක විදියකින් වෙන එකක් නෙවෙයි. ඒකට කියන්නේ පටිපදා කියලා. ප්‍රතිපදාව කියලා කියන්නේ අනුපූර්ව ක්‍රමයේ 1 2 3 4 5 6 7 8 9 10 අනුපූර්ව ක්‍රමයේ යන්නේකට තමයි ওই ථේරවාද භාවනා ක්‍රමේ ථේරවාද සාසනය පිළිඅර ගන්න ක්‍රමේ. ඒ නිසා සරුවචන දේශනාව, සරුවචන ප්‍රතිපදාව, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සීඛා, අනුපුබ්බ පටිපදා. විශේෂයෙන්ම පරිණිරවාණ සූත්‍රයේදී සරුවචන්සේ නැවත නැවතත් මතක් කරනවා මෙන්න මේක අමතක කරන්න කරන්න එපා. එකවර පිමිපණින්න යන්නත් එපා. එදිනෙදා කළ යුතු සම්පාදනය කරොත් දේවල් පුංචි කළ සලකන්නත් එපා. එහෙම කෙරුවොත් මේ හිතන චේතෝ විමුක්තිය ලබා ගන්න බෑ. ඒක නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යන්න. අන්නේ කරගෙන යන ක්‍රමේදී විසුද්ධි හතක් ඒ රතවිනිත සූත්‍රයේදී දක්වලා තියෙනවා. ඒකෙදී සඳහන් කරනවා තැනක ඉඳලා තව තැනකට බිම්බිසාර රජුරන්ට ආදී කොසල් රජුරන්ට යන්න ඕන නම් මුළු ගමනටම එකම අස්වකරත් යෙදුවොත් ඒ අස්වැය වෙහෙස වෙන නිසා තානායම් පොළවල් හතකදී කරත්ත හතයි අස්වැය මේ බඳින අස්වැය මාරු කරනවා. රජුරෝ මග දිගට විධානයක් තියෙනවා. රජුරෝ මෙතනilla මෙතෙන්ට යනවා. එතෙන්ට එනකොට මේ කරත් ඉන්න අස්වැය ලියලා කට්ටියට විශ්‍රාම දෙන්න තැනකුත් අලුත් කරත්තයක් සහ අලුත් අස්වැය සූදානම් කරලා තියන්නත් ඒ ඒ තානායම් පොළවල් වලට විධාන කරනවා. විධාන කළා රජුරෝ නැග්ගහම ඒ අර පළවෙනි කරත්තට නැගලා ඒක බහින දක්වාම තියෙන ගමන් මාර්ගය ਸਰුවචන සඳහා කරන්නේ සීල විසුද්ධිය වශයෙන්. ඉස්ලාම කාය වචන දෙක පිරිසුදු කිරීම. ඊ ගාවට ඒ අසු දෙන්නයි අසු දෙන්න හරි හතර දෙන්න හරි ගලවලා දාලා කරත්ත පැත්තක දාලා ඊගාව කරත්තට කොට වෙච්චාම ඒ කට්ටිය බොහොම මේ නැවුම් තත්වෙන් ඉන්නවා බරාදින්ට ලෑස්ති. ඒකට කියන්නේ චිත්ත විසුද්ධිය කියලා. කය වචන දෙක පිරිසුදු කරන්නේ නැතුව හිත පිරිසුදු කිරීමක් කරන්න බෑ. චිත්ත විසුද්ධිය කරගෙන ගියාට පස්සේ ඒකට කරත්තේ යසුවේ මාර්ග කරනවා. ඊට පස්සේ එන්නේ මේ ditthi visuddhi. අර කුටි ගොඩෙන් පිටිම තියෙන අර ගොරෝසු පොතු දෙක ගැලෙවට පස්සේ තමයි ඇතුලේ තියෙන සියුම් පොත්තක් කෙහෙල් පොත්තක් වගේ කෙහෙල් පතුරක් වාගේ ගොරෝසු පොතු දෙක ගැලෙවට පස්සේ ඇතුලේ තියෙනවා ditthi visuddhiය දෘෂ්ටිය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ම ආසාවෙන් අල්ලාගෙන හිටපු මම මේ මාගේ කියන රුචිකත්වය අනුව මගේ මනාප මේකයි මගේ විනෝදාංශ මේකයි කිය කිය හිතානට මේ දෘෂ්ටිය තමගේ ගමනට කොච්චර බාධා කරනවද කියන එක වටහාගෙන ඒ දෘෂ්ටිය ගලවා දැමීම සඳහා වෙනම කරත්තයක් සහ ගොන්නු නැත්තම් අස්වැ අවශ්‍යයි. මේ දිට්ඨි විසුද්ධියෙන් පස්සේ තමයි කාංකා විතරණ විසුද්ධිය සැක දුරු වීමක් ඇති වෙනවා. ත්‍ය විශේෂ විශේෂ සැකතුරු වීමක් ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේවල් මේ ආවට ගියාර කියපු දෙයක් නෙමෙයි ලොකු ගැඹුරක් තියෙනවා. ඔය සෑම දෙයකටම විශාල මූල ධර්මයක් තියෙනවා. ඒ මූල ධර්ම තේරෙන්නේ නැත්තේ මොකද? සීල විසුද්ධිය, ditthi චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය නැති නිසා. සීල සීල විසුද්ධිය, ditthi විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය ඇති වුණාට පස්සේ මේ සංඛාවල් සැක පහළ වෙන හැටි, ඒව නැති වෙන හැටි පිළිබඳව තේරෙනකොට ඒ පුද්ගලයාට තේරෙනවා අපි කොච්චර හම්බ කරත් කොච්චර කෑවක් කොච්චර සැප සම්පත් ලබා ගත්තත් මේ සැකය කියන දේවල් සංඛාව කියන දේවල් තියෙන තාක්කල් මේ මනුස්සයාට කිසිම ඉස්පාසුවක් නැහැ. විශේෂයෙන්ම පෞල් ජීවිත ගත කරන ඇත්තෝ දන්නවා ඒ දෙන්න කිවිසගත්තට පස්සේ මොන්නම හේතුවක් නිසා හේතුකව අහේතුකව සක සංකා පහල වුණා නම් ඒ ගෙදර බත් කෑමක් නැහැ. ඒ වගේම යාළුවෝ මිත්‍රයෝ අතර, දේශපාලන පක්ෂ අතර, රට රාජ්‍යවල අතර මේ සැක සංකාව පහළ වුණා නම් කොච්චර දියුණුනත් උණුනුණු කාවේ කොට වැටලා මැරෙනවා. අපේ ඇතුළෙත් සාමාන්‍ය මතක් කරනවා මේ මොලේ වැඩ කරන්නේ තර්කෙට, හිත වැඩ කරන්නේ හැඟුමට, ওই දෙන්න අතර කවදාකවත්ම එකඟතාවයක් නැහැ. හිත යේජනා කරන සෑම දෙයක්ම මේ හෘද වස්තු විසින් පිළිගන්න ලෑස්ති හෘදේ වස්තු අනුකම්පාවේ මෛත්‍රියෙන් ඉදිරිපත් කරන කිසිම දෙයක් හිත තර්කයට ලක් නොකර ඉන්නේ නැහැ. ඒ නිසා මේ යුද්ධේ තියෙන්නේ ඇතුලේ. අපි මේක එක එක පක්ෂ වලට බෙදාගෙන ආගම් වලට බෙදාගෙන හතුරු මිතුරු වශයෙන් දාගෙන එළියේ මේක දැක්කට ඇතුලේ තියෙන්නේ මේ තර්කයේ සහ හැඟුම අතර යුද්ධේ. ඉතින් මේ දෙන්න හැමදාම ඉන්නේ සැකේ. එකම පුරුෂයෙකුට ඉන්න භාර්යාවන් දෙන්නෙක් වාගේ, සපත්නීන් වාගේ. ඒ සපත්නි කියන වචනේ සිංහලට පරිවර්තන කරන්නේ හැපින්න කියලා. ණයගේ ගෑනු සතා කියලා. පුදුම ඊර්ෂ්‍යාවකින් ලො ඉන්නේ එකම පුරුෂයෙකුට ස්ත්‍රියවන් දෙන්නෙක් ඉන්නවා. ඉස්සර කාලේ තුන බහුභාර්යා විවාහ ක්‍රමී. ඉතින් ඒ වගේ තමයි අපේ හිතයි අපේ මේ හිතේම තියෙන කායික කොටස් වශයෙන් ගන්න මේ මොළයයි හෘදේ වස්තුවයි කියන දෙකේ මුදුම ගැටුමක් තියෙනවා. ওই දෙන්න කවදාකවත් එකඟ වෙන්නේ ඒ නිසයි අපි මේ බාහිරේ අනුන් අල්ලගෙන ගැහෙන්න හදාන්නේ. ආනේ තේරුම් අරගෙන ඒ කාංකා විතරණය සිදු වුණාට පස්සේ තමයි ඒ අය පුද්ගලයාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙන්න මේකයි මාර්ගය මේකයි අමාර්ගය මෙතෙක් කල් අපි ආසාවෙන් බොහෝම ආයාසෙන් බදා ගන්න හදලා තියෙන අමාර්ගයමයි අන්ධ භූතමයි තටමලා ඉල්ලුවා නම් කලබල කරලා දඟලලා අයිතිවාසිකම් දිනාගත්තා නම් සටන් කරලා තියෙන්නේ දිනාගෙන තියෙන්නේ වැරදි පාරමයි නියම මාර්ගයට කිසිම සටනක් නැහැ. ඒක බොහෝම නිසද්දයි බලාගෙන ඉන්න විවේකීව කවදද මේ මිනිස්සයා මේ රණ්ඩු දරුවල් නතර කරලා මාර්ගයට වැටෙන්නේ කියලා. ඉතින් අපි වැඩේම අර මාර්ගයේ පාගාගෙන අමාර්ගයේ ඉල්ල ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. ඒතකොට අපි අල්පේච්ච වෙන්නෙත් නැහැ. සන්තුට්ටි වෙන්නෙත් නැහැ. විරියාරම්භ වෙන්නෙත් නැහැ. අසංසග්ග වෙන්නෙත් නැහැ. කොනවදෝ කුණු කන්දල් ගොඩක් දාගන්න. ඉතින් දාගෙන ඉවරලා ඉතින් ඒක හම්බ වෙච්ච නැති වෙච්චහමත් පයි. අහවල් මිනිහා මං සාන් තමයි මට මේක ලැබුණ නැත්තේ කිය. එහෙම නැත්තම් හම්බුණාට පස්සේ අර බල්ලා වල්ගිය අල්ලගන්න කැරකෙන්න වගේ කැරකිලා කැරකිලා කැරකිලා වෙහෙස වෙනවා. කිසිම වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගය මාර්ගයේ තේරුම් අරගන්න නම් අපි දැනගන්න ඕනේ සීලයේ චිත්ත වශයෙන්, ධිට්ඨි වශයෙන් කාංකා විතරන වශයෙන් විසුද්ධි හතරක් පෙන්නට පස්සේ තමයි මේ පාර නොපාර තේරෙන්නේ. ඒ කියන්නේ කෑයුතු නොකෑයුතු දේ දන්නේ. මිත්‍රයා අමිත්‍රයා දන්නේ. සප්පාය සප්පාය තේරෙන්නේ. එතකල්ම අපි මේ ඇඟත් එක්කත් හිතත් එක්කයි pore බදන එක තමයි කරන්නේ. ඒ pore තමයි ඉතින් අල්ලපු ගෙදරත් එක්කයි, අසල්වැසියොත් එක්කයි, යාළු මිත්‍රයොත් එක්කයි, සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්කයි කරන්නේ. ඉතින් බැනලා කරලා වැඩක් නැහැ. අර පිට තියෙන රෝග ටික තියෙන තාකල් මේ මිනිසයා සම්පූර්ණයෙන්ම මෙහි රූකඩ නටවන වෙනරිලා තමයි තියෙන්නේ. මෙන්න මේ මග්ගාමග්ග ඥාන දසන විසුද්ධියේ පැන්නුවාට පස්සේ විතරක් ඒ පුද්ගලයාට ප්‍රතිපදාව මේකයි කියලා තේරෙනවා. බුද්ධජෝතිමෙන් වාසලා පෙන්නන ප්‍රතිපදාව මේකයි කියලා. ඉතෙක්ම කරන්නේ ඔය වටේ පිටලෙල්ලේ පොරකණ එක තමයි. පටිපදා ඥාන දසන විසුද්ධියට පස්සේ ඉතින් බොහොම ඍජු වැඩක් තියෙන. එතන ඔච්චර පොරකන්න කලබල කරන්න දෙයක් නැහැ. කලබල නොකර සිටීමයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දසන විසුද්ධිය පරිපූර්ණ වීමෙන් තමයි ඥාන දසන විසුද්ධිය ලැබෙන්නේ. ප්‍රතිපදාවත් අතාරින්න වෙනවා. මේක ඉතින් බොහෝමත්ම අමාරුයි කියලා දෙන්න. මොකද ප්‍රතිපදාව අල්ලගන්නේ මේ ඔක්කොම විසුද්ධිය ලබන්නේ අන්තිමට ප්‍රතිපදාවත් අතහැරලා ඥාන දසන විසුද්ධියෙන් තමයි මාර්ග ඥාන ඵල ඥාන වලට ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේවා තේරම වැටෙන්නේ මේ ඥාන කතාව වලට. නැත්නම් ප්‍රඥා කතාව වලට. අන්නේ ප්‍රඥා කතාව වල මේ සතක් වූ විසුද්ධි මාර්ගය නැත්නම් සත්ත්ව විසුද්ධි ක්‍රමය වැඩියක්ම ගත්තොත් ආරම්භ කොටස්. ගොක් විස්තර කරලා දෙන්න ඕනේ මේ පෘථග්ජන හිතේ තියෙන පටලවිලි ගැති නිසා. අන්තිම කොටස් තමයි අපි හිතන්නේ බොහෝම ගැඹුරු ඇත්තේ බොහෝම සංකීර්ණ ඇති කියලා නෑ. අන්තිමට යනට මොනම සංකීර්ණකමක්වත් නෑ මොනම ගැඹුරක්වත් නෑ. ඉතාමත්ම පහසුයි. අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආරම්භයේ තමයි. ආරම්භයේදී මේ සීලේ නැති කෙනෙක් සීලය ලබා ගන්නවයි කියලා කිව්වහම ඒ නිසා තටු ඉබ්බකට මේ තටු එන්නා වගේ වැඩක් තමයි. හාවන්ට අන් එන්නා වගේ වැඩක් තමයි. මොකද මුළු ලෝකෙම දුස්සීලයි. දුස්සීලෝයි බහුජනෝ. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා අපි මේ තිල්ල වෙලා එන්න හදනකොට අපිට පිස්සු. ඔක්කොමලා මේ මේ වගේ වැඩ කරද්දී අපි විතරක් මොකද නොකර ඉන්නේ කියලා අපේ තර්ක මනස කොච්චරද දෙනවා ඒකට උදව් දෙන්න අනන්ත අප්‍රමාණ යාළුවෝ ඉන්නවා ඔහොම ඉතින් පැත්තකට ලා ඉන්නවනම් මොකටද ජීවත් වෙලා මොකද්ද ඔකේ නැති වැඩේ කියලා සීලය පහත් කළා සලකනවා. ඉතින් ඒකේදී යම් කිසි කෙනෙක් සීලය රකින්න නම් බොහෝම ඥානයක් අවශ්‍යයි. ඥාන පඤ්ඤාවන්තසයන් සීල. සීලවන්තෝ පඤ්ඤා. සීලේ නැතුව ප්‍රඥාව කොහොමඩක්වත් නැහැ මේ සාධනේ. ප්‍රඥාව නැති මිනිසෙකුට සීලයක් රකින්නත් බෑ මොකද එක එකනා කියන කතාවල් වල අහන්න ගිහිල්ලා අන්තිමට සීලෙත් බිඳ ගන්නවා තමනුත් අපාතට වැටෙනවා. ඒ ඉතාමත තද ඥානයක් ඕන සිල්වන්ත වෙන්න. නමුත් ලෝකයා ඒක සලකන්නේ නෝන්ජල්කමක් විදියට. බය ආදුකමක් විදියට ඔය වයසේදී ඔහොමද ඉන්න තියෙන්නේ. මෙහෙම නේද කරන්න තියෙන ඔය මොනවද ඔය කරන්නේ කියලා ඒක සම්පූර්ණ පහත් කරලා සලකන තියෙද්දි සීලයක් රකින්නවා කියුවාම ප්‍රඥා කතා තමයි. ඊට පස්සේ මේ චිත්ත විසුද්ධි කියන ප්‍රථම ධානයේ උපදවනවා කිව්වහම ඒක බරපතලම රාජකාරියක්. එතකොට මේ සීලේදි කරන්නේ අපි කය වචන දෙක හික්ම ගන්න එක. ඊට පස්සේ මේ චිත්ත විසුද්ධියේදී කරන්නේ වීතික්කම කෙලස් නෙවෙයි පරිඋත් ทาน කෙලස් වශයෙන් තියෙන නීවර ධර්ම ටික යටපත් කරගන්න එක ඒක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. කොච්චරද කියනවනම් හුඟ දෙනෙක් හිතා ඉන්නවා මුළු බුද්ධ ශාසනයම කියලා කියන්නේ මේ චිත්ත විසුද්ධියක් කියලා. වෙන විදිහකට කියනවා නම් යම්ම චිත්තක්ෂණයක චිත්තවිසුද්ධිය ලැබුණොත් නිවන් දැක්කටත් එහා ගිහිල්ලා කල්පනා කරනවා. මම දැන් සවවන් වෙලා, මම දැන් රහත් වෙලා, මට සිව්පිලිසිම්බියා ලැබිලා, මට නිරෝධ සමාපත්තියක් තියෙනවායි කියලා අර සී මේ චිත්තවිසුද්ධියම මහත් කොට සලකන ගතියක් තියෙනවා. මේක සරුවචන්සේ 15 වෙනි ඉස්සෙල්ලා නම් බොහොම සාධාරණයි. මොකද ඊට හතේ වුණ ඥාන කතා තිබුණේ නැති නිසා. නමුත් අදත් ඒ තරමයි. ඉතින් ඒ නිසායි මිනිස්සු එච්චරම ඔය චිත්ත විසුද්ධියේම නොසණ්ඩාල පාහර වැඩේ තමයි ඔය මත් පැන්බීම. ඒකෙම තුච්චකමක් තමයි ඒ ඉති දූර්තය ඔය මත් කුඩු පාවිච්චි. ඔය කෝගෙම කරන්න හදන්නේ හිත සන්තෝෂ කරගෙන හිතේ විවේකයේ මේ ඒකාග්‍ර කරගන්නයි. ඒ නිසා ඒ කාල් මාක්ස් වගේ මේ ආගම් විරෝධී ඇත්තෝ කිව්වා මේ අබින් පාවිච්චි කරනවා වගේ තමයි කිව්වා මේ භාවනා කරන එක. ඒ නිසා හිත නිකන් රවට්ටගෙන ගත කරන ජීවිතයක්. එහෙනම් ඔయిత වැඩිය හොඳයි මේ මත්කුඩු පාවිච්චි කරපල්ලා. ඔయిత වැඩිය හොඳයි අබින් පාවිච්චි කරපල්ලා කියලා ඔය 40 ගණන් වලට ඉස්සලෙම සමාජවාදී කතා යන කාලේ ඒ සම්පූර්ණම ආගම් විරෝධී කතාවක් කරනවාටපත් වුණා මේ කොමියුනිස්ට් ආගම. ඉතින් දෙපැත්තක් තියෙනවා. මොකද හේතුව යම් කෙනෙක් මුළු ආධ්‍යාත්මයේම මේ හිත සකස් මේ චිත්ත විසුද්ධිය වශයෙන් සලකන්න පටන් අරගත්තොත් ඒක ධර්මයට ගැලපෙන්න බරසාරමදි. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ විසුද්ධිය හතෙන් දෙපෙනි විසුද්ධිය. අවශ්‍ය දෙයක් වුණාට ඒක නෙමෙයි પરමාර්ථය. ඒ නිසා අපි මේ කමඨාන් සුද්ධ කරනකොට දැන් අපි කතා කරන්නේ අපි මේ කොච්චර දෝ භාවනාව කියලා හිතාන්නේ සමාධිය පමණයි. චිත්ත විසුද්ධිය පමණ ඒක ලැබිච්ච දවසේ උදේ රැ දුවගෙන යනවා කමඨාන් සුද්ධ කරන්න. ඒක නැති වෙච්චාම ඉතින් වහ කනවා අඬා වැටෙනවා මට භාවනා හරි ගියේ නැහැ කියලා කියනවා ඒ මොකද තාමත් තියෙන පුස්මතයක් මෙන්න මේ චිත්තවිසුද්ධිය තමයි භාවනාවේ චේතෝ විමුක්තිය කියලා හිතානිනවා මෙන්න මේ දෙකම පැන්නට පස්සේ කියන සීලවිසුද්ධි චිත්තවිසුද්ධි ඊට පස්සේ තමයි ditthිවිසුද්ධිය ප්‍රත්‍ය වෙන්නේ මෙතනින් තමයි විපස්සනා පටන් ගන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය වලට අපි කියන්නේ සීල සික්ඛා, සමාධි ශික්ෂා කියලා. සීල ශික්ෂාව සමාධි ශික්ෂා. අන්නේ දෙක පිරිසිදු වුණාට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාට වැටෙන්නේ. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා මෙතන මේ මේකේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු පඤ්ඤා කතා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥා ශික්ෂාව ඉස්මතු කොට දැක්වීම විමුත් මේ විසද් විදර්ශනා කතා. ඒක නිසා ඔය විපස්සනාට පෙළඹෙන ඇත්තන්ට සීලයක් සහ සාමාන්‍ය චිත්ත සමාධියක් අවශ්‍යයි. නමුත් මේ දෘෂ්ටි විසුද්ධිය ලබා ගැනීමට ඒ දෘෂ්ටි විසුද්ධියේ කියන තනි වචනේ ගොඩාක් විස්තර කරලා දෙන්න ඕනේ. ඉස්ලාම් වතුරට බහින කෙනෙක් මේ බොහෝම අඩු වතුර තියෙන තැනකින් ගිහිල්ලා ගැඹුරු වතුරකට යන්න වගේ ප්‍රවේශමෙන් බහ ගන්න ඕනේ. එහෙම නැත්නම් හුස්ම කත ගන්න බැරුව මැරලා යනවා. එනතන වතුරට බයි කවදාකවත් වතුරට නොබැහැ ඉන්නවා. මේ නිසා අටුවාචාරින් වහන්සේලා මේ ditthi visuddhiya බොහෝම සවිස්තර කරලා පෙන්නලා තියෙනවා. ඒක නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ඝා ඥාන ආදී වශයෙන් ආරම්භක කොටස් තාම පිරිසිදු සුද්ධ විපස්සනාට බහලා නැහැ. නමුත් විපස්සනාවට වේදිකා සකස් කිරීමක් වශයෙන් නාම රූප දර්ශන නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ඝා ඥාන දක්වනවා. වෙන විදිහකට කියනවා නම් ඒ නාම රූප පරිච්ඡේද ඥානයට එනකොට අර කියන විදිහේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඉතින් ඒකෙදී විපස්සනාචාරින් වහන්සේලා ලබන මේ චිත්ත විසුද්ධිය නැත්නම් මේ සමාධිය සමත සමාධියක්ම විය යුතු නැත. විපස්සනා සමාධියකිනුත් මේ ditthi visuddhi ලබාගත හැකිය කියලා ඇති කරගත්ත මතය තමයි ඔය පසුගිය අවුරුදු 30 බුද්ධ ආගමට වෙච්ච ලොකුම විප්ලවය. ලොකුම සෙල්ලක්කාර අදහස. ඒ නිසා මේ චිත්තවිසුද්ධිය වශයෙන් මෙතනින් සඳහන් කරන්නේ තමයි මෙනෙහි කරන අරමුණට එක දිගට හිත යොදාගෙන ගත කරන්න පුළුවන් ගතිය. අපි ආනාපාන සතිය භාවනා කියලා හිතාගමු. දර්ශනයක් වශයෙන් එහෙමනම් ඇති වෙන ඇති වෙන ආස්වාසයක් ප්‍රස්වාසයක් පාස ඉනේන වේතා වතාවේ ආස්වාසය මතුවෙනවත් හා සමගම මෙනෙහි කරන හිත ඒකට යනවා. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසයට යනවා. ආස්වාසේනකොට ආස්වාසයට යනවා. ප්‍රස්වාසේනකොට ප්‍රස්වාසයට යනවා. ඒ විතරක් නෙවෙයි මේ ආස්වාසයේ බව දාන්නේ. ප්‍රස්වාසයේ නොවන බවක් දාන්නේ. වෙන විදිහකට කියනවනේ කියති ආස්වාසේනකොට ආස්වාසය කියලා මෙනෙහි කරන්න අවශ්‍ය නම් මෙනෙහි කරන්න පුළුවන්. හිත පිට යන ගතිය, සද්ද ඇහෙනකොට බාධා ගතිය එනවනම් ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කිරීමෙන් ආස්වාසය හිතයි අතර අලු සම්බදකම් යලුත් මිත්‍රකම් සමීපතා ඇති වෙනවා. මේ විදිහට රක්න විපස්සනා කරනකොට තවත් කරුණු වැටෙන්න පටන් ගන්නවා. ආස්වාසය කරන වෙලාවේදී ලැබෙන අත්දැකීම ප්‍රසවාසය කරන වෙලාවේදී ලැබෙන අත්දැකීමට වෙනස්කම් සියුම් වෙනස්කම් තියෙනවා. ඒක තමයි ස්ථිරම සාධකය. ආස්වාස අවස්ථාවේදී ආස්වාසය කියලා අත්දකින්න අවස්ථාව ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාසය අත්දකින්න අවස්ථාව තමයි හිතක සමාධියක් තියෙනවා. ඒ හිත කලකොල නැහැ. ආස්වාසයේ ප්‍රස්වාසයේදී කියලා කලකොලයක් නැහැ ආස්වාසේ දකින්න විතරක් නෙවෙයි ආස්වාසේ විඳිනවා. පිම්බීම හැකිලිම කරන එක නම් පිම්බෙන අවස්ථාව හැකිලෙන අවස්ථාව වෙන්කොට දකින්න. ඒකට අත් දකින්න. ඒක හරියට තපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ කරන කෙනාටත් පසු කාලේ තේරෙනවා අහගෙන ඉන්න කෙනාටත් තේරෙනවා හොඳටම මේ පුද්ගලයාට මේ කැඳේ ගල බීරුවා වාගේ මේ කැඳ මේ ගල් කියලා මේ අරමුණ මේකයි මෙනේ කරන හිත මේකයි කියන දෙක වෙන් කර ගැනීමේ හැකියාව එන්න පටන් ගන්නවා. මේක ඉතාමත්ම වැදගත් භාවනාවට පෙළඹී ඉතාම වැදගත්ම අවස්ථාව කියලා කියයි. හැබැයි බොහෝම බාලාංශ පන්තියක්. තාම විපස්සනාවට සුදුසුකම් ලැබලවත් නැහැ. ඉස්සර තිබුණා අපේ ඉස්කෝලේ යන කාලේ තිබුණා තමයි බාලාංශ පන්තිය කියන එක පළවෙනි පන්තිය නෙවෙයි. දැන් තියෙන්නේ ප්‍රී ස්කූල් මොන්ටිසෝරි කියලා. ඊට පස්සේ තමයි අපි පළවෙනි පන්තියට දාන්නේ. අන්න ඒ වගේ වැඩක්. නමුත් අද අධ්‍යාපනයේ හරියට දෙමව්පියෝ ඒ ප්‍රී ස්කූල් එකටයි මොන්ටිසෝරි එකටයි ළමයි යොමු කරවන්නේ නැතුව ඉන්නෙම නැහැ. ඒකට හොඳට උදේ ඉඳලා හැන්ද වෙනකන් ගිහිල්ලා ළමයාත් එක්ක පන්ති ඉඳලා හරි ඒ පුංචි ළමයි පන්ති රුහුරු කරනවා අකුරු කරනවා නාටකම් නටවනවා සින්දු කියවනවා පුළුවන් තරම් හුරු කරනවා. හරියට වේස ගන්න. ඒ මොකද එතන වරද්දා ගත්තොත් ළමයා ඉස්කෝලේ යන්නේ නැතුව භාෂාවට සාස්ත්‍රයට අපිරිය වෙනවා. තා ගුරුවරු දෙමාපියෝ පුදුම විදිහට උගන්වනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ඕන කෙනෙක් දන්නවා ඔය ඕනම පන්තියකට වැඩිය අමාරුම පන්තිය තමයි මොන්ටිසෝරි පන්තිය. උගන්වීමදී. පුදුමාකාර දයාවක් අවශ්‍යයි. පුදුමාකාර සියුම් දැනුමක් අවශ්‍යයි මේ පන්ති ළමයි 10 15ක් එකතු කරගෙන ඉන්න. මොකද අර අම්මත් එක්ක කිරිබිබි හැවිදිච්ච පුංචි දරුවෝ ටිකක් ඉන්නේ. ගහලා තල්ල හදන්න බෑ. ඒ දරුවට අවශ්‍යතාවයක් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අර අම්මා වෙනුවට කිරියම්මා වාගේ ඒකේ ඉඳගෙන කරන්න පුදුම දැනුමක් ඕනේ. ඒ වගේ තමයි මේ හිත අවුරුදු ගාන කල්ප ගණන් සංසාරේ නන්නත්තර වෙලා හැඟුම් දිගේ ආසාවල් දිගේ දුවපු හිත එකම අරමුණකට යොමු වෙලා ඒ අරමුණෙත් ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්න එක අර අකුරු කරනවා වාගේ වැඩක් තමයි. අන්න ඒක තමයි අපි භාවනා මධ්‍යස්ථාන හදාගෙන නිස්සද්දව ඒකට කවුරු හරි කණ්ඩ පොණ්ඩ කෙනෙක් දීලා රැයට නොකා මේ අමුතුම ඉරියව පවත්තන්නේ මෙන්න මේක ඇති කරගන්න. මේක ඇති කරගත්තාම මේක ඥාන කතා වලින් පෙන්නන්නේ ඥාන දස්ස මේ ditthi visuddhiya නාම රූප පරිච්ඡේද ඥානය කියලා. විසුද්ධි ඒක විස්තර ක්‍රමයක් නාම රූප පරිච්ඡේද ඥානය ඒක විස්තර ක්‍රමයක්. ධිට්ඨි විසුද්ධියට ප්‍රවිෂ්ඨය ලබා දෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. මේ නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් ගන්නම තමයි ආස්වාසේ ආස්වාසයෙන් දැකලා විස්තර කරන්න පුළුවන්. ප්‍රස්වාසේ ප්‍රස්වාසේ දැකලා විස්තර කරන්න පුළුවන්. ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස දන්න. පිම්බීම පිම්බීමක් හැදෙන්නේ මෙනෙහි කළා දැන් දැන ගන්න පුළුවන්. හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කළ දැනගන්න පුළුවන්. කියනකොට ලියනකොට කමටහන් සුද්ධ කරනකොට පිම්බීම මෙහෙම හැකිලිම මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන්. වම තියෙනකොට වම තියෙන බව දැනගන්න පුළුවන්. දකුණ තියෙනකොට දකුණ තියෙනවා කියලා දැනගන්න පුළුවන්. වම සහ දකුණ අතර වෙනස පටලවිල්ලක් නැතුව කියන්න පුළුවන්. කනකොට මෙහෙමයි, යනකොට මෙහෙමයි, එනකොට මෙහෙමයි, බලනකොට මෙහෙමයි, දකින්නකොට මෙහෙමයි, වැසීලි කරනකොට මෙහෙමයි, කැසිකිලි කරනකොට මෙහෙමයි, සිවුරු වළඳනකොට මෙහෙමයි, පාත්‍රය හොදනකොට මෙහෙමයි කියලා සෑම කටයුත්තකදීම අනෙකුත් වෙනත් ඉරියව් වලින් මේක වෙන්කොට දැනගන්නා ගතිය තමයි මේකේ තියෙන එදිනදා කටයුතු වලට වැටෙන ආකාරය. මේ සෑම තැනකදීම පරියන්කේ ඉන්නකොට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්නවා වගේ තමන්ගේ කරන කටයුත්තට හිත යනවා නම් ඒකෙන් අපි සඳහන් කරන්නේ මේ ditthi visuddhiyata සූදානමක් ඇති කරනවා නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳව බැසගන්මක් ඇති වෙනවා. මෙවැනි කතා ඥාන කතා කියනවා. මෙන්න මෙවැනි කතා සම්පාදනය කරන උනන්දු කරන තැන් වලට භාවනා මධ්‍යස්ථාන කියලා කියනවා. මේකට සම්බන්ධ වෙන අයට භාවනා යෝගාවචරෝ කියලා කියනවා. භාවනා මධ්‍යස්ථානක හිටියාත් මේ වගේ අලගහ මියන ගහ කොළ ගහ දන්නේ නැතුව හැම වැඩකදීම අවුල් වියවුල් සහිතව ගත කරන ගත කරන දේ තව කෙනෙකුට විස්තර කරලා දීමන බැරි පුද්ගලයා තාම අමාරුයි යෝගාවචර කියලා කියන්නේ. දඬුවම් කළ යුතු වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඥාන කතාවකට ගැලපෙන්නේ. එවැනි කෙනාට තව කෙනෙකුට ඥානවන්තව තමයි කියන්නත් බෑ කියන දේක රසයක් වැටහෙන්නේ නැහැ. ඒකත් අපරාධයක් නෙමෙයි. මේතන තමයි අපි හැම කෙනාම හිටියේ. නමුත් දවසක තටමල තටමල තටමල ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා හිත කොහෙවත් දුවන්නේ ආස්වාද ප්‍රසවාස රැලි හතරක පහක එකට හිටිනවා. පිම්බීම හැකිලිම රැලි හතරක් පහක් එක දිගට බලන්න පුළුවන්. පියවර හතරක් පහක් හතක් අටක් හතයි හතයි කියලා වැටෙන්න නැතුව යන්න පුළුවන්. කනකොට බොනකොට යනකොට එනකොට සාමාන්‍යයෙන් තනියම ඉන්නවනම් එහි හිත තියාගන්න පුළුවන් නම් තේරෙනවා කීකරු ගතියක්. මේක අර ඊට ඉස්සෙල්ලා ඇති වෙච්ච සමත සමාධිය හෝ සක්මන් කිරීම ආදී පෙර භාවනා කිරීම ආදී හොඳ බණ අහලා සම්ම සාකච්ඡා කරලා අසුරක් ලැබීමේදී ඇති වෙච්ච ඒකාග්‍රතාවයකින් තමයි මේක වෙන්නේ. නමුත් මේකට මුද්දරේට සීල් එක තාම වැඩිලා නැහැ. මේ යෝජනාව ස්ථිර වෙලා නැහැ. ස්ථිර වෙන ලකුණ තමයි ඒ නාම රූප පරිච්ඡේඥානේ ඒ බලාගෙන ඉන්න යම් රූප ධර්මයක් තියෙනවනේ. ආස්වාසේදී වායෝ පොට්ටබ්බ ධාතුව. ප්‍රස්වාසයේදී වායෝ පොට්ටබ්බ ධාතුව. පිම්බීමේදී හැකිලීමේදී වම දකුණේදී කටේතු වලදී. අන්නේ දේ වෙන් කළ දැකගෙන ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් දැනගෙන යනකොට හුඟ දෙනකොට මේක මේ බන අහගෙන ඉඳලා මෙව්වා පරියන්කේදී කල්පනා කරන්නට උඩගෙඩි දීමක් නෙමෙයි මම මේ කරන්නේ ප්‍රවේශමෙන් මම මේ කතා කරන්නේ අත්දකින්න දේ තමයි අර කියන එකඟතාවය එකලස සංහිඳියාව තියෙනවනම් එnde ende ende ende අර ආස්වාසේ සහ ප්‍රස්වාසය අතර තියෙන වෙනස්කම් නැති වෙලා තුනී වෙලා සියුම් වෙලා අතිසියුම් භාවයට පත් වෙන එක තමයි ඔන්න ලකුණ ඕක තමයි ඥාම රූප පරිච්ඡ ඥානෙ දියුණු වෙන බවට ලකුණු. නමුත් දන්නේ නැති යෝගාවචරයා මේක තුනී වේගන යනකොට යනකොට හිත නරක කරගන්න. මේක වැටුණද, හැලුණද, සතිය නැති වුණාද, සමාධිය නැති වුණාද, වැරදිලාද, ගුරුවරයා නැති වෙලාද කියලා සැක උපදව ගන්න. ආන්නේම සැප උපදවා ගත්තොත් එයාට මේ ඥානේ නැතිකමත් ඥාන කතාව තේරුම් ගන්න බැරිකමත් ඔය කියන ditthi visuddhi එකට දොර අකුළු අකුළු අසාය දැනීමකුත් සිදු වෙනවා. නමුත් ඒක නොවිච්ච කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනෙකුටම භාවනා කරන යනකොට මේ සියුම් භාවය ඇති වෙනකොට නොදැනෙන තත්ත්වයට ඇති වෙනකොට බලාපොරොත්තු සුන් වෙන ගතියක් නිකන් බැටරියක් පහින්න වගේ බැලුමක උලන් යනවා වගේ ආත්මය මට මේ මොකද උනේ කියලා වගේ පශ්චාත්තාවයක් සැකමුසුකතාවයක් බියලවන සුළු ගතියක් එනවාමයි ඒක නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා රූප ධර්ම නැත්තම් අපි කියන නාම රූප කියන කොටස් වල අල්ලන්න පුළුවන් හරිය භෞතික විද්‍යාවට අහු වෙන ගතිය රූප කොටාස අන්නේ රූප කොටාස ගැන කතා කරනකොට ඒ රූප කොටාස වල තියෙන ලක්ෂණ ඒවා මේ උණුසුමට සිසිලට විතර වෙස්මාරු කරන ගතිය රුප්පණ ලක්ෂණය හොඳට තේරෙන පටන් ඉන්න ගන්නවා ආස්වාද ප්‍රසවාසයේදී ආ එක එල්ලේ. ඒ කියන්නේ සද්ද වේදනා හිතවිලි මගාරවලා දිගට බලන හිටියොත් ආස්වාද ප්‍රසවාසයේ මොකද්ද පරිණාමයකටපත් වෙනවා. විවිධ ඉරිදිගේ විවිධ මානදිගේ මේ පරිණාමය සිද්ධ වෙනවා. ඉන්නේ ඒක තමයි රූපණ ලක්ෂණය කියලා කියන්නේ ඒවා එක දේ දෙපාරක් පෙන්වන්නේ. හිමීට හිමීට හිමීට වෙනස් වෙනවා. නිකන් අපි ඉර දිහා බලන හිටියොත් තියෙනවා වාගේ තමයි පේන්නේ. නමුත් කවදාකවත් ඉර එක තැනක තියෙන්නේ බලන්න විනාඩියක් පාසා ඒක ඒක ටිකෙන් ටිකෙන් ටික ටික එහාට යනවා. හඳ දිහා බලන හිටියත් ඒකයි. ආහසෙන්තරා දිහා බලන හිටියත් ඒකයි. තරුවක් දිහා බලන හිටියත් නමුත් අපේ හිතද ඒක පේන්නේ අපිට පේන්නේ මේවා ස්ථිරසාර වස්තු වශයෙන්. නමුත් වෙනස් වෙන ගතිය තියෙන හැම රූපයකම තියෙන මෙන්න මේ රූපණ ලක්ෂණය. කවදාකවත් රූප මාරු කර කර බලන මිනිහෙකුට දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරන්ගේ සරුවඥතා ඥානය. එකම දේ දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට පරිණාමයටපත් වෙනවා කියන එක තමයි නාම රූප පරිච්ඡේ ඥානේ පළවෙනි ලක්ෂණය. ඒක නිකන් කියනවා නම් හරියට මේ ගහක යටපැත්තේ ඔන්න ඇවිල්ලා මේ සලබේ මේ මේ සමනලේ කරි සලබේ කරි පිටර දාන. බොහෝම ලස්සනට ගෙටි ගහ පෙළ ගහපු පිටර ටිකක් දක්වන්න පුළුවන්. ටික කාලයක් ගියාට පස්සේ නියම ඍතු ලැබුණොත් ඕක පුරලා පුංචි පණුවෙක් කියලා. මේ පණුව ආවම අර කොලින් පටන් ගන්න දිගට කක කක අර ගහේ පුළුවන් හරන්ත ඉන තනික තුනී පටර තියෙන තාක්කල් කනවා. ඒ අම්මා පිටර දාන්නෙත් කන්න පුළුවන් ගහේ තමයි. ඔය තමයි කුසිකර්මය කරනකොට පලිබෝධ කියලා කියන්නේ. කාලා කාලා කාලා කාලා මේ මිනිස්සයා මේ මේ සතා යට දානවා කැටපිල්ල කියලා කියන්නේ බුල්ඩෝසරේ වගේ. කාගෙන කාගෙන යනවා මොකක්වත් හිතුව කරන්නේ නැහැ. කාලා කාලා කාලා කාලා කාලා ගිහිල්ලා අන්තිමට කෝෂයක් හදා ගන්නවා ඊට පස්සේ ලෝකෙත් එක්ක සම්පූර්ණ සම්බන්ධතාව කපහරිනවා. කෝසෙට යන්නේ ඇතුළට යන්නේ පණුවෙක්. උගේ වැඩේ ඇතුළේ ඉඳලම කෝසෙ වියලා වියලා වියලා කෝසගත වෙලා. හරියට ඍතු හර කියලා කෝසෙන් එළියට එන්නේ ලස්සන සමනලේ. මේවට අපි කියනවා රූපාන්තරණය කියලා. ඒක සාමාන්‍ය සාමාන්‍ය විද්‍යාවේ ඉස්සරහ උදාහරණයක් අපිට උගන්ලා තියෙනවා. රූපාන්තරණයක් තියෙනවා සලබේක් ඇති වෙනකොට සමනලෙක් ඇති වෙනකොට. බලානේ හිටියොත් හරිම විචිත්‍රයි. නමුත් ඒකට ජීව විද්‍යාව දැනගෙන තියෙනවා. විද්‍යානුකූලව බැලුවොත් අහුවෙනවා. මෙන්න මේ වගේ තමයි අරමුණක් තියා එක දිගට බලන් හිටියොත් පුදුමාකාර රූපාන්තරණයක් සිදු වෙනවා. පුදුමාකාර පරිණාමයක් සිදු වෙනවා. ඉතින් මේ පරිණාමයේ කිසිම කිසි කෙනෙක් යෝගාවචරයේ සෞඛ්‍ය සම්පන්න විදිහට තේරුම් ගන්න නැහැ තේරුම් ගන්නේ පටලවාගෙනමයි. දෘෂ්ටියේ දෝෂේ නිසා. ඒක නැති කරන්නයි බණ කියන්නේ. ඒක නැති කරන්නයි මේ ඥාන කතා කියලා දෙන. ඒක නැති කරන්නයි කියන්නේ ඥාන කතා විතරක් කරන්න අනම්මනම් කතා කරන්න එපා. එතකොට අරමුණ ගත්තොත් වෙන්නේ සියුම් වෙන එක තුනි වෙන එකයි. ඒ නිසා අටුවාචාරින් වහන්සලා කියනවා ලක්ෂණය වශයෙන්. රූපේක තියෙන්නේ රූපණ ලක්ෂණය. ඒකේ වැටහෙන රසය තමයි අභ්‍යාගත රසය අරමුණු කරන්න බැරි ගතිය. අරමුණු කරන්න බැරි ගතිය තමයි රූපේ ස්වභාවය. ඉති උඟ දිනෙක් මේක තේරුම් අරගන්නේ නැහැ. තේරුම් අරගන්න අමාරුයි. මේ කියන වචන නිකක් ගැඹුරක් නිසා අරමුණු කරන්න පුළුවන් හතිය කියලා කියන්නේ රූපේ ගොරෝසු හරිය විතරයි. රූපේ නියම ස්වරූපයට අන්ට අරමුණු කරන්න බැරි වෙන ගතිය තමයි හැටි. හරියටම උදාහරණයක් විදිහට කියනවා නම් ආස්වාද ප්‍රසවාස දෙක ගොරෝසුවට ඇතුල් වෙනකොට පිට වෙනකොට පිරිමැදෙන ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය වැටෙනවා. මේක සුකුම භාවයට යනකොට අර පිරිමැදීම නොදැනී යනවා. උණුසුම සිසිලස අඩු වෙනවා. අති සුකුම භාවයට යනකොට මේක හුස්ම ගන්නවද වැටෙනවද කියලා මේක අරමුණු කරන්න බෑ. තන වැටෙන්නේ හුස්ම නොදැනෙන තරමට යනවා. ඉතින් එතකොට අර දෘෂ්ටිය පිළිබඳව ආත්ම දෘෂ්ටියෙන් ගන්න එක නා හිතන්නේ මට වැරදිලා අරමුණ නැති වෙලා එහෙම නැත්නම් සතිය නැති වෙලා සමාධිය නැති වෙලා. ඇත්ත වශයෙන්ම කියනවා ඕනෙම දෙයක් දිහා එක දිගට බලන්න හිටියොත් ඒකේ ගන්න දෙයක් නැහැ. දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියලා දෙනවා. කුකුලාගේ කර්මලේ සුදුයි. හොඳට බලන්න හිටියාම මේක එල පාටට යනවා. ඕනම වස්තුවක් දිහා එක දිගට බලන්න හිටියොත් ඒකේ පරිණාමයක් සිදු වෙනවා මේක තමයි නාම රූප පරිච්ඡේදානේ ලක්ෂණය. මේ පරිණාමය හැමදාම ගොරෝසු තන සිට සියුම් තැනට යamak සිදු වෙනවා. දන්නා තැන සිට නොදන්නා තැනට යamak සිදු වෙනවා. මේ දේවල් වෙනකොට වැඩෙන ධර්මයට තමයි සතිය කියන්නේ. මේ දේවල් වෙනකොට වැඩෙන සමාධියට තමයි විපස්සනා සමාධිය කියන්නේ. හුඟ දෙනෙක් මේක දන්නේ නැති නිසා අරමුණු තුනී වෙනකොට මේකේ තියෙන අභ්‍යාකට බව, අචේතනික බව නොදැන අරමුණ නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් අපි හිතමු මෙහෙම නෑ අපි දැන් බණ කියලා සාකච්ඡා කරලා කමටහන් සුද්ධ කරලා අරමුණු තුනී වෙනකොටත් බලාන ඉන්නවයි කියලා. තාම දක්ෂ යෝගාවචරය කියලා හිතමු. බලාන ඉන්නකොට ඉන්නකොට වෙන්නේ බලාන ඉන්න හිතත් පච වෙනවා. මම මේ හිතනවද මේ ඇත්තද එහෙම නැත්නම් මම මේ හිතන්නේ මගේ ඇඟ පැත්තක් නෑ වාගේ එහෙම නැත්නම් එක පැත්තක නිතර වෙනම ලකුණු වගේක් පෙන්වනවා පණුවෝ නලියන්නා වාගේ වැටෙනවා වැස්ස වහින්නා වාගේ වැටෙනවා හිරි වැටෙන්නා වාගේ එතකොට සැකයි දැන් ඒ අරමුණේදී හිත තියෙන්නේ මේක බොරුවක්ද ඇත්තක්ද කය තියෙනවද මට නැගිටතර පස්සේ ඉතුරු නැගිටින ඉඳ ගන්නකොට තිබුණු කැලී ටික ඔක්කොම තියෙයිද නානා ප්‍රවිධිත හිත කෝල වෙන්න පටන් ගන්නවා එතකොට දෙවෙනි හොල්මනක් එන්න ගන්නවා. ඉසල තිබුණ රූප ධර්ම පිළිබඳව තුනී වීම දැන් ඊට පස්සේ නාම ධර්ම පිළිබඳව තුනී වුණාට පස්සේ හිත নানা ප්‍රකාර විදිහේ හිණවවන්ටයි මායාපාරී දර්ශන පෙන්වන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මේ යෝගාවචරගේ සීල දුර්වලකම් තියෙනවනම් හිත මානසික දුර්වලකම් තියෙනවා අනිවාර්යයෙන් ඉතින් තරංග ගන්න පටන් ගන්නවා අනිවාර්යයෙන් ඉතින් নানা ප්‍රකාර පාරාතැරලා ලන්තු දිගේ දුවනවා අන්න එහෙම නොවි හොඳට අරමුණු තුනී වෙනකොට හිතෙන් දෙන මේ ලනු එකක්වත් ගණන් ගන්න නැතුව මට සතිය තියෙනවා මට සමාධිය තියෙනවා කියලා ඉදිරියට ගියොත් ඒ යෝගාවචරයට බයක් සකිතයක් ඇති වෙන්නෙම මේ ආත්මයක් වශයෙන් අරගෙන තිබුණු ජීවාත්මේ දී වෙන ගතියයි. ඒක බාර ගන්නවා කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. හුඟ දෙනේ තොවිල් නටනවා මේ වෙලාවට. එහෙම නැත්නම් මනෝවිද්‍යාඥයෝ හම්බෙලා අහනවා කෝ මේ මම මමයා නැති වෙලා. මම යා හොයන්නේ. ඉතින් ඒගොල්ලෝ ආයෙ ඕක වෙල්ඩින් කරලා හදලා ගෙදර දෙනවා. එහෙනම් තියාගෙන ඉන්නේ කියලා. ඉතින් අපි සල්ලිත් දීලා ගෙදර ඇවිල්ලා ආයෙත් හයියෙන් භාවනා කරනවා. මේ නැති වෙලා යන එක නෙවෙයි ඉල්ලන්නේ ඇති කරගන්නයි හදන්නේ. ඉතින් කවදාකවත් ditthi විසුද්ධියක් වෙන්නේ නැහැ. මේ ditthියේ කලවම් වෙන එකයි වෙන්නේ. නිසා ඥානෙ තියෙන්න ඕනේ භාවනා කරනකොට අරමුණු තුනි වෙනවනම් අරමුණු කරගන්න බෑ. ඒ වගේම චේතනා පහල කරවට හිටින්නේ නැහැ. හිතෙත් එහෙම ගති නැහැ. මමත් මේ gediya පිටින් තිබ්බ ශරීරයත් කාලය පිළිබඳ හැඟීමත් දේශය පිළිබඳ හැඟීමත් තුනී වෙනවා මේකයි බුදුහාමුදුරන්ගේ પરමාර්ථය කියලා ඉතිකට ලොකු දාන චේතනාවක් ඕන. ඔය සල්ලි වලින් දෙන දානවත්වත් දස දාන වස්තුවක්වත් ඉව නෙවෙයි මේ මමායනය කියන නැත්තම් ජීවාත්මය කියන එක කැප කරන්න ලෑස්ති වෙනවා. උඟ දෙනකොට ඒක නෑ. ඒක දන්නෙත් නෑ. භාවනාදී මේ ජීවිතේ මේක කරන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ. ඉක්මතින් අත්ත පොළවේ ගහලා දිවුරලා කියන්න පුළුවන් වැඩි කල් ඕනේ හත් දවස භාවනා කරනකොට ඔක පෙන්ලා දෙන්න පුළුවන්. මේ මේ කාලේ තියෙන සංකර වචනක මම මේ කතා කරන්නේ. නමුත් බාර ගන්න මිනිස්සු නම් ලක්ෂයකට එක්කෙනෙක් නැහැ. ඕකට নানা ආකාර නිදහස කරුණු ගෙනත් දීලා අනේ මං එනකොට තිබුණු ආත්මය මට දෙන්න මම ගෙදර යන්නම් කියලා තමයි කියන්නේ. අර ශරීරයේ හෙල්ලෙන්න මොකක්වත් වෙන්න දෙන්නේ නැහැ. මට හයියෙන් දැනෙන්න ආනාපානයි කියලා දෙන්න. නැත්නම් හුස්ම ගන්න හරි යනවා. කරලා අර නැති වෙච්ච එක අල්ලන්න. නයි වාගේ පිඹින්න පටන් ගන්නවා. පුම්බන්න පටන් ගන්නවා, හකුලවන්න පටන් අර ගන්නවා. ඇඟ හොල්ලලා බලනවා මේකේ කෑල් ටික තියෙනවා කියලා. මේ ඔක්කොගෙම පේන්නේ මොකද්ද? ඥානය දෙන්න හැදුවට කලේ මුලින් නමලා තිබුණා නම් ඇතුළට වතුර යන්නේ. එනිසා මේ අහලා නොතිබුණා නම්, සාකච්ඡා කළා නොතිබුණා නම් මේ ඔක්කොම ගඟට ඉන්න කැපුවා වගේ වෙනවා. මං කියන්නේ ඇත්තටම ගඟට ඉන්න කැපුවා වගේ කියලා කවදා හරි එක පොරොදින වෙනවා. නමුත් තේරිච්ච දවසේ තේරෙයි භාවනා කරාට පඤ්ඤා කතා අහලා නැත්තම් ඒ භාවනාවෙන් අත්දකින් සේරම වරදොල තේරුම් ගන්න. මෙතෙන්දී සිද්ධ වෙන්නේ මොකද්ද? ආත්ම මේ දෘෂ්ටිය. මේකේ තියෙනවා පරමාර්ථය සහ ජීවාත්මය කියලා දෙකක් තියෙනවා. මේ ආත්මය පිළිගන්නේ නැත්තම්ගේ මෞංකාර පරමාර්ථයකුත් තියෙනවා. එක එක ජීවිතයේ ජීවියෙක් තුල පවතින ජීවාත්මයකුත් තුල තියෙනවා කියලා. මේ නාම රූප පරිච්ඡේදයෙන් කඩන්නේ මේක තුල නිජීවයි නිස්සත්තයි ශුන්‍යයි. ඕනම ධර්මතාවයක් දිගේ පල්ලෙහාට යනකොට අරමුණු කරගන්න බැරි තත්ත්වයක් යනවා. ඒක තමයි නාම රූප පරිච්ඡේඥානේ උග්‍රම අවස්ථාව. ඒකට එන්නේ අරමුණු කරන්න පුළුවන් තැන සිට නොතන නොක කරගන්න බැරි තැනට යන එකයි. අන්න එතෙන්දී නොසලී සිටීමයි යෝගාවචරය තියෙන්න ඕනේ පිටකොන්. ඒකට කියනවා සාක්‍ය සිංහ කියලා. ඒ දෙයට මුණ දෙන්න පුළුවන් කෙනාට කියනවා සාක්‍ය සිංහ නැත්තම් බුද්ධ පුත්‍ර. බුද්ධ දුහිතෘ කියලා. ඒකට සැලෙන එක තමයි පෘථජන ගතිය. ඒක තමයි ලෝකේ පුරාම තියෙන සැලුණට නම් කමක් නැහැ. හදන්න ගියාමත් ඒකටත් හිතුවක්කාරකම් කරනවා. කියන දේ අහන්නෙත් නැහැ. ඒ මොකද මේ ඥානයට වැඩිය මේ নানা ආකාර මේ බණ නෙමේ බණ වාගේ මොනවද අහලා ආත්මේ පෝෂණය කරන දෙයමයි පුරුදු කරලා තියෙන්නේ. අරක කැඩෙන තැනට යනකොට හිතෙන්නේ මේ විශාල බංකොලොත් භාවයක් ඥාති වේසනයක් වස්තු වේසනයක් වුණා වගේ. එතන මේ පඤ්ඤා කතා හැම තැනම කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ මොකද මේ ආත්මය ගැන පෝෂණය කරන දේශපාලන ආර්ථික සමාජ මේ පරිසරවල කාම ආසාව තියෙන තැන්වල මේව මහ විසමයි. ඔය කියන මනුස්සයාට ජීවිතේටත් වැඩිකල් ආවුස නැති වෙනවා. අහන කඩියට කන්ට යවුලන් ඉන්නවා. මොනවද මේව මේ කතා කරන්නේ මේක මේ අනුකම්පා මෛත්‍රියක්ද මේක මේ සම්පූර්ණ අපිස් කතාවක් නේද කියලා. නමුත් එවැනි යත්තන සංසාරේ කකා කකා ගියාට කිසි දෝෂයක් නැහැ. අපෙන් කිසි තරහකුත් නැහැ. නමුත් අවශ්‍ය නම් ප්‍රඥා කතා ඒක මතක තියාගන්න ඕනේ කරන හැම අරමුණකට හිත යන සෑම චිත්තක්ෂණයකම අරමුණ මෙනෙහි කරන සෑම චිත්තක්ෂණයකම අරමුණ පිළිබඳව කිඳා බැහිමක් සිදු වෙනවා කිඳා බහින්න බහින්න අරමුණ අරමුණු කරගන්න බැරි අභ්‍යාකත අචේතනික නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය තත්ත්වයට වැටෙනවා අන්න ඒකෙන් නොසැලී තව චිත්තක්ෂණයක් මට මේ අරමුණේ හිට ලැබේවා කියලා ඉස්සරට ගියොත් එවැනි පුද්ගලයාට ඇත්තට මම අර කලින් කිව්වා වගේ මා සුමානයක්ම යන්නෙත් නැහැ මුත් අපේ අතින් වෙන්නේ මොකද්ද? අර නැති වීගෙන යන ආත්මේ නැවත ඇති කර ගන්න හදනවා. තුනී වීගෙන යන අරමුණ ආය ප්‍රකට කර ගන්න හදනවා. ඊ타මත්ම සංවේදී සූක්ෂම වේගන යන මෙනෙහි කරන හිත ගොරෝසු කර ගන්න හදනවා. මේක තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. අන්නේ පෘථග්ජන ගතිය අපි ආචින් උපචිම ඇවිල්ලා තියෙන එකක්. දොස් කියන්න නරකයි. නමුත් කොච්චර පෘථග්ජන වුණත් ඥාන කතා හුඟන් දුන්නාට පස්සේ මේක ආයෙත් කරලා බලන්න හිතෙනවා. නියම යෝගාවචර කරලා බලනකොට අන්තට වැඩිය තවත් තුනී වෙනකන් ඉදිරියට යන්න යන්න යන්න මේ ප්‍රඥාවේ වර්ධනය සිදු වෙනවා. මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඉතින් අද දවසේ වෙලාව ගැන සලකලා කතාව මෙතන නතර කරනවා. අපි බලාපොරොත්තු වෙමු මේක සම්බන්ධව තව ටිකක් විස්තර දැනගත්තොත් මම හිතනවා කාටත් කාටත් ප්‍රයෝජන වෙයි කියලා. අනිත් දවසට ඒක පිළිබඳව කතා කරලා ඊට පස්සේ තියෙන පච්චපරික්ඛාදී ඥාන වශයෙන් ඥාන කතා දිගට ගෙනියන්නයි මගේ අදහස තියෙන්නේ. ඉතින් මේ විදිහට කරගෙන යෑමේදී මේවා ඕන් නැති මුල් කියලා හිතන්න යන්න එපා. රහත් තුනත් අවශ්‍ය කරන මූලික කොටස් ටිකක් මෙතන තියෙන්නේ. අන්න ඒවා පිළිබඳව හොඳ පැහැදිලි ගෙපලක් ලැහැති කරගත්තොත් ගේ ඇදිල්ල හරියයි. මේ ටික අමතක කරලා ඉස්සරහා ගැඹුරු දේවල් වලට අනිකක් හදාකවත් හිතන්න එපා. මුදේ පදනමක් ඕනේ. ඒ නිසා හැමදාම පටන් ගන්නකොට ආධුනිකක වශයෙන් පටන් ගන්න. පටන් ගන්න ගියාට පස්සේ වරදින්නේ නැහැ. ඉතින් එවැනි පැහැදිලි පදනමකට කුසල ඡන්දයකට මේ ධර්ම කොටාසත් ඒකාන්තයෙන් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් නිමිත් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සීල දිනාටම ශනසීමුදා වේවා කියලා ප්‍රහඬ කියන්න මොනවාද තියෙනවා නම් අපි සාමාන්‍ය ධර්ම දේශනාව ඉවර වෙලා ටිකක් වෙලා ගන්න චාරිත්‍රාක් තියෙනවා ඒ නිසා අපි සාමාන්‍ය ධර්ම දේශනාවක් સમાප්තේ කරන දෙවියන්ට පින්දීම් ඥාතීන් ශීපත් කිරීමට කලින් කිය යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු ප්‍රකාශ කළ යුතු යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන්. ඔයාලා හොයන්නත් පුළුවන් ඇත්තට මේ ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ මේ ජීවිත යාත්‍රාව ජීවිත සම්පතියකට පවත්තන උණුසුම් ගතියක් තියෙනවා. ඒ උණුසුම් ගතිය තියෙන කාකල් පණ තියෙනවා. ඒක නැති වුණාට පස්සේ ජීවිතේන්ද්‍රිය කැපිලා ගියාට පස්සේ ඒක නිකන් හුදු රූප කොටස් බවටපත් වෙනවා. එහෙම ජීවිත යාත්‍රාව කියලා එකක් තියෙනවා. නමුත් ඒ ජීවිත යාත්‍රාව විසඳ ගන්න බැරි නිසා, දැක ගන්න බැරි නිසා, විස්තර කරන්න බැරි නිසා ඒක ආත්මයක් කියලා ඒකට නිකන් සුද්ධ තත්වයක් බල ලබා දීලා ඒක උඹට අයිති දෙයක් නෙවෙයි ඒක දෙවියන් වහන්සේ විසින් උඹට දීලා තියෙන්නේ ඒ දෙවියන් වහන්සේ තමයි ඔක්කොම මවලා තියෙන්නේ එයා තමයි ඔක්කොම පාලනය කරන්නේ ඒ නිසා මේක මේ දේවාත්මයක් මේක গুপ্ত දෙයක් මේක හොයන්න බෑ කියලා සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා ඒ කොටසට අත තියලා තිබ්බේ නෑ කවුරක්වත් ඒක නිකන් දේව රහසක් වශයෙන් තියා හිටියා හැම කෙනෙක් තුළම දිව්‍යන් වහන්සේගේ මනාපේ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා පිට යන්න එපා මේ ස්වාමියාට මෞංකාර පිතාමහට ගරු කරලා ජීවාත්මේ දෙවියන් ආශ්‍රවණ විදිහට පවත්වාගෙන ගියොත් දෙවියන් ආශ්‍රගේ ස්වර්ගයට යන්න පුළුවන්. ජීවාත්මේ නරකට යොදු කරොත් දෙවියන් ආශ්‍රය පිළිගන්නේ නැතුව හරි මේ කිරුවොත් එහෙම එතකොට වෙන්නේ මොකද්ද? සදාකාලික අපායට යනවා කියලා මේක පිළිබඳ පරිශ්‍රණය කිරීම දේව මේ මේට විරුද්ධ වීමක් කියලා පෙන්ලා තිබෙනවා. මේ ආත්මය පිළිබඳ ගවේෂණය දෙවියන් ආශ්‍රයකට පවුරු ගැනීමක්. අනවශ්‍ය පවුරු ගැනීමක් කරන්න එපා. නමුත් අර මේ සිද්ධාර්ථ ගෞතම තාපස්තුමා කිං කුසල ගවේෂීව පහුරු ගන්න පටන් ගත්තා. කොහෙද තියෙන්නේ මෙහෙම මේ ආත්මගතිය? නා රූප වේදාන බෙදාන බෙදාන ගියාට පස්සේ ගොරෝසුවට මෝඩකම තියෙන වෙලාවේදී හොඳට ආස්වාසේ පේනවා. තුනී වේගන තුනී වේගන බලනකොට නෑ. ආස්වාසේ තියෙනවා තමයි නෑ. ප්‍රසවාසයක් නෑ. ඒකට අර දෙක අතර මැද නෑ කියපේක හොඳටම පැහැදිලි වෙනවා. ඒකට වේදනාව දිහා බලනකොට වේදනාව තියෙනවා තමයි. වේදනාව දිහාම බලනකොට නෑ. අපි වලාකුලක් මෙහෙර බලනකොට තියෙනවා තමයි. ආජන්තරාගේ වලාකුල ඇතුළට ගිහිල්ලා බලන්න. මේ හැප්පෙන දේ මොකක්වත් නැහැ. මෙහෙඳ බලනකොට තියෙනවා මේ ගල් ගෙඩියක් වදිනවා වගේ වදී අදිනොත් එහෙම උඩුවත් තුවාල වෙයි කියලා. ගිහිල්ලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. මොනම දෙයකක්වත් අපි ඔය කියන තරම් ඝන ස්වභාවයක් නැහැ. පිටිතල බලනකොට එහෙම තමයි. ඝන ස්වරූපේ තියෙනකන් ජීවාත්මය කියන සංකල්පෙට ඉඩ එනවා. නමුත් ඇතුළට ගිහිල්ලා බලන්න කියන එකයි බුදුහාම කියන්නේ ඒයි පස්සිකම් පච්චත්තම් වේදිතබ්බ ගිහිල්ලා බලපන් ආශ්වාස ප්‍රශ්වාසයේම අල්ලපන් හරියට නිකන් චක් එකට තියලා බෙල්ලින් මේ මොකද්ද මේ ඇල්ලුවා වගේ ලේට් මැෂින් එකේ කපපම් බලන්න හඬන්න කවුරක්වත් නැහැ. සම්පූර්ණ නිසත්තයි සම්පූර්ණ ජීවයි ශුන්‍යයි ඒක මදයක් නැහැ හැඩයක් නැහැ අල්ලන්න දෙයක් නැහැ. ඈතිතල බලනකොට තියෙනවා. මෙන්න මේ මේ ගතිය ඈතිතල බලනකොට තියෙනවා ලං වෙනකොට නැති ගතිය සාමාන්‍ය භූතයන් තමයි ආරූපණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒකට ආත්මයක් දීලා තියෙනවා මේක විස්තර කරගන්න බැරි කොටස නිකන් මේ ටෙම්පරාදු කරලා පැත්තක තියන. මේක තේරුණ දවසේ අපිට ඇති වෙන බය නිසා තමයි අපි භාවනා දමලා ගහලා යන්නේ. පුදුමාකාර සහලුව හුස්ම ගන්න බැරුව යනවා. ඇඟේ කොටස් නැති වෙනා වගේ දැනෙනවා. ආස්වාද ප්‍රසවාසය නැති වෙනා වගේ දැනෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා හොඳට මේ ඇඟට හිත එන්න ඕන. ඊට හරි මේ යන්න තුව සමාධියක් එන්න ඕන. ඇවිල්ලා ආනපාන දැම්ම ගමන් කෝ බලන්නේ කොට ආනපාන නැහැ. ඒකට හිත එක්ක සැක ඇති කරන එක්ක නින්දට වැටෙනවා. දෙකේදිම වෙන්නේ ආත්ම දුස්සති ඉදේනවා. නෑ නින්දර වටන්නට එපා. මේක සැක කරන්න තමයි. මේකමයි ප්‍රඥාව කියලා හිතාන කෝ මේක තව කියලා බල බල බල බල ගියාම පේනවා. කෝකෙන් බලනවා ගන්න මො මේක කොහෙද කියලා බලන කෙන හිත බලනකොට ඒකත් නැති. අන්තිමට විනාඩි ගාණක් යනවා මතක නැහැ. මොනවා වුණත් දන්නේ නැහැ. පාට ගැසිලා එනවා. හා එතකොට අන්න හුස්මක් තියෙනවා මමක් තියෙනවා ඔක්කොම තියෙනවා. ඒතර වෙන්නේ අර වෙලාවේදී භාවනා වැරදිලා ඇත්ත වශයෙන් එළියට එනකොටයි වරදින්නේ භාවනාව. අරක ඉන්න වෙලාවේදී හොඳට තේරෙනවා රූප කියලා දෙයක්වත් ලෝකේ නැහැ නාම කියලා දෙයක්වත් නැහැ එතකොට මතකෙකුත් නැහැ වේදනත් නැහැ සංඥාවක් නැහැ සංකාරයක් නැහැ විඥානයක් නැහැ මොකද ගිය ගමන් කුලප් වෙනවා ගිය ගමන් කුලප් වෙලා නූල් මතුරගෙන විජහාට එනවා අර පළපුරුදු නුපුරුදු දීගෙට වැඩිය හොඳයි පළපුරුදු කණවැන්දුම කියලා කණවැන්දුමට එනවා ඉන්න බැරි එකන වෙලා තියෙනවා ඒක තමයි මම මේ කියන්නේ එතෙන් යන්න තමයි පුළුවන් නම් අදිෂ්ඨාන කරන්ඩ මෙතන ගියාට මැරෙන්නේ නැහැ මෙතන එහෙම වෙන එක ඇත්ත ස්වාමීන් වහන්සේ කිව්ව එක සත්‍යයි. එතන ඉන්න බැරි එකයි ප්‍රශ්නේ. ඉන්න බැරි මොකද අපි පුරුදු කරලා තියෙන්නේ මේ දන්න කියන දේවල් එක්ක මේ මේ සම්මුතිය නැතිකම. අතන પરමාර්ථය දඩස් ගාලා වැටෙනවා. ඒක ඇත්තටම අවුරුදු ගණන් භාවනා කරන්න ඕනේ නැහැ. පැහැදිලිවම ගන්න පුළුවන්. නමුත් කිසිම ගිය කෙනෙක් මේක හරි දෙයක් විදිහට තේරුම් ගන්න නැහැ. හරි දෙයක් විදිහට කියලා දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම වෙච්ච ගමන් මේ අරිනවා මේ මනෝවිද්‍යාඥයෙක් ආවට. යාගේ මොලේ නරක් වෙලා ගියා. යවන එකාගේ මොලේ නරක් වෙලා තියෙනවා. භාවනා කරන කෙනාගේ නෙවෙයි. ඉතින් අද තියෙන භාවන ඔන්නෝම භාවනාවක් තියෙන. කොයි තැනත් ඔච්චරයි ආය මේ නෑ මේ ලෝකේ කිසිම තැනක මේක හරියට දැනගෙන මේ මේ මැරුණහම මොකෝ උතෙන් ගිහිලා මේ පණ අපි නිවන් දකින්න යන්නේ බලවත් නැතිකම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එතන ඉන්න බැහැ. ඒක දෘෂ්ටිය වැරදි. අතන සමාජයට සත්‍යයෙන් සත්‍ය ගෙවිගෙන ගෙවිගෙන යනකොට ගිතත් ගෙවෙනවනේ. ඒ කියන්නේ තරම් වෙන එකක් ගෙවෙනවනේ. මොකද අපි අර අවසාන මොහොතට යනකොට අවසාන තැන ගෙවෙනවනේ. ඒ ගෙවෙන තැන තමයි මම හිතන්නේ බය වෙන ගැටීම තමයි කියනවා. ගෙවෙන්න හැරෙනකොටම යනකොටම දැන් හුඟක් වෙලාවට අපි කියනවා මේ කරන්ට් එක වැදුනහම කරන්ට් එකෙන් මැරෙන්නේ නැහැ. බයට මැරෙන්නේ. සර්පෙක් ගහපුවාම කවදාකවත් සර්ප විස දරන්න බැරි නෑ මනුස්සයන්ට. ගන්නකොට ඉවරයි. එච්චරයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා ටිකක් පුරුදු කෙරුවට පස්සේ උක හරි සර්පෙක් ගැහුවා තමයි. ඉතින් ඌටත් අමාරුයි ඉන්නේ. ඌ සර්පයා. ඌට බලන්නේ කවුද? අපි මේ මැරෙන්න හදනවා කෑවා තමයි. ඉවර තමයි. මැරෙන මොහොතේ මැරෙනකොට ජීවිතේ ගයිමිනා කියනවා. ඒතකොට ජීවිතෙන් ප්‍රතිසම් චිත්තය කියන්නේ දෙක සම්බන්ධයක් තියෙන දෙයක් දෙන්නේ නැහැ. දැන් අපිට ඒක ගන්න පුළුවන් ওই භාවනාවේදී එකපාරට සී නැති වෙලා ආපහු සීයන වෙලා වෙන්නේ. ඒක පාට තැනක් ગેප් එකක් තියලා නැති වෙන වෙලාවක් එන්නේ. ওই දෙක අතරමැද එකම විනිහමද දෙන්නේද? ඒ වෙනතන් ආස්වාසයක් ඉවර වෙලා ප්‍රස්වාසය අල්ලන්නේ ඉස්සෙල්ලා මැද තියෙනවනේ හිතන ඔය හිතන පණිනු අපි දන්නේම නැහනේ. හොඳට බහනකොට අහුවෙනවනේ ඔක. අහුවෙලා බලනකොට ආස්වාසය අවසන් කරන හිතමද ප්‍රස්වාසය පටන් අරගන්න. ඔව් නෑ දෙකම තමයි. එච්චරම තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. ඉතින් පොඩි වශයෙන් අල්ලලා අල්ලලා දෙන පුරුදුනට පස්සේ මරණයට එච්චර බය වෙන දෙන්නේ මොකද හැම වෙලාවෙම මේක ගැට ගහගෙන ගැට ගහගෙන යන වැඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හැම වෙලාවෙම මතක තියාගන්න මේකේ වැඩපිළිවෙලේ හිස්තනයි වැඩි. නමුත් අපි හිතේ ඒක ගොදුරු වෙන්නේ. අපි හිත අල්ලන්නේ ඇතිදී. ඇතිදී අල්ලන්න අල්ලන්න යනකොට ලඟ වෙලා බලනකොට ඇතිදී වල නෑ හිස්තනට ගියාට පස්සේ ඉතින් මේ මනුස්සයාට තියෙන්නේ මංකොලොත් වුණා, ව්‍යසනයකටපත් වුණා, අතරමං වුණා, අසීයටපත් වුණා, සමාධිය නැති වුණා. ඉතින් කුගුරුවරට නොකියම රෑම යනවා. මේක මේක බේරන්න බෑ අම්මෝ මම භයානක වැඩක් මේ භාවනා කරනවා කියලා කියන්නේ කියලා ඇත්ත තමයි මේ මනුස්සනේ භාවනා මහ භයානකයි. මේ ඥාන කතාවේදී කියලා දෙන්නේ උඹ මේ මේ සටනකට ගියාට පස්සේ තුවාල වෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඉනේ මරණයටත් ලැහැත් වෙලා යන්න ඕන කියන එක. ඉතින් ඒකට ඥාන කතාවේදී බය වෙනවනම් ඒක බොහොම වටිනවා. ඒක නොකර නිකන් ඉන්න බලන්න. දැන් එහෙම නෙවෙයි භාවනා කරන හුඟ දෙනකොට ප්‍රතිඵල තියෙනවා. කිසිම කෙනෙක් ඒ ප්‍රතිඵල කියවට දන්නේ නැහැ. ඒක මේ මේ දැනුමේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. හොඳ උගත්තු මං හරියට ආශ්‍රය කරලා තියෙන භාවනා කරන හොඳ උගත්තු පොත්පත් ලියලා තියෙන PhD වත් දක්වා. මේ නාම රූප පරිච්ඡේ ඥාන ආත්ම දෘෂ්ටිය ගැන. හැබැයි තමන්ගේක පොඩ්ඩක් හෙල්ලුම් කරනකොට ඒක හෙල්ලුම් කන් නැතුව භාවනා කරන්න බැරිද? නිවන් දකින්න බැරිද? මේක මේ gediya පිටින්ම. එහෙම කරන්නේ නැතුව බැරිද කියලා අහනවා. ඉතින් නරකයි මොනවාර කියන්නේ නැහැ නෑ පුළුවන් මං ක්‍රමයේ කියලා දෙන්නම්කෝ. ඒක පැයකට විතර කොපොඩක් gediya ගැලවෙන්න අරින්නකෝ කියලා ටික ටික ටික ටික නිකන් මේ කොයි යන්නේ කොයිද කවුරු බලන්නද රැඳ බලන්නද කියලා කරකෝ කරකෝ තමයි යන්නේ. ඉතින් උගදෙනෙක් එහෙම කරන්නේ එකක් දෙයක් වෙනකොට තමල ගහලා යනවා මේක. දොප් පටලවිලා තියෙන්නේ. මේ මොකද්ද මට තේරෙන්නේ ඇත්ත තමයි. දෘෂ්ටිය වැරද්ද තියෙන. ඉතින් ඒක හදානවයි කියුවා පස්සේ කියනවා සමාජලාට ඒ දෘෂ්ටිය හදාගන්න එකයි. භාවනාවට ඉස්සෙල්ලා හරි වටිනවා. ඒක කරන්න බෑ. භාවනා නොකරන කෙනා කොච්චර පොත් කියවත් ඒක හැදෙන්නේ නැහැ. භාවනා කෙරුවත් හැදෙන්නේ නැහැ. හැදුනත් ආයෙත් එන දෘෂ්ටිය. දැන් භාවනා කරන වෙලාවේදී අද පුරුදු කරුවත් හෙට පරියන්කේදී ආයෙනවා. මොකද මේක ස්ථිරතාවව කැඩලා නැහැ නේද? මාර්ග ඥානෙ දක්වාම යනවා. සමාය සම්බන්ධේ අපේ ධර්මයට වැඩිය ගැඹුරු මිනිසුන්ගේ ඉන්ටර්නෙට් ආවද? ඒ ඒකෙදී ඒක එතනින් පටන් ගත්තේ අපි. ඒක අවුරුදු කෙලවරක් නොපෙන සංසාරේ කියනෝනේ අවිද්‍යාව. ඒකේ කෙලවර හිතන්න බෑ. අය අරින්සුමස්කාරය හිතන්න බෑ. මිත්‍යා දෘෂ්ටි හිතන්න බෑ. නමුත් මේ මෝහ පටල බැඳිලා තියෙන එක එක සැරයක් අරමුණ මෙනෙහි කරුවයි කියලා කියන්නේ කපුවයි කියන එක. එක සැරයක් ආස්වාසේ ආස්වාසේ මෙනෙහි කරයි කියලා කියන්නේ කැපුවයි කියන එක. නමුත් ඒක තේරෙන්නේ නැහැ ඊගාව එකත් හරියට මෙනෙහි වුණේ නැත්නම් තේරෙන්නේ නැහැ. මොකද මුල මැද දෙකේ අග දෙකේ තියෙන කෙලසිච්ච දේවල්නේ. මුල කෙලසුනට කමන්නේ මැදදි කඩාගත්තට පස්සේ කඩාගත් එක හේම අරගෙන ගියොත් අන්න තේරෙන්න පටන් ගන්නවා ක්‍රමයෙන් ක්‍රමයෙන් බරපතල වෙලා අර මුනේම හිත හිටිනවා. එතකොට අවශ්‍ය වෙනවා මේ වේතකොට වෙනකොට අරමුණ තුනී වෙන ගතිය, නොදැනෙන ගතිය, මිහිරි නැති ගතිය, බයලෝන ගතිය, දාඩිය දැන ගතිය එනකොට මේක හරි. මේක තමයි ක්‍රමය කියලා හිතුණා නම් එහෙනම් ගියා ගමන. නැත්තම් නැත්නම් ඥානය පාවිච්චි කරන්නේම මේ කඩා ගන්නම තමයි. අවරණ රූපීන්ද්‍රිය කිව්වට දැන් අපිට ඒක නව වශයෙන් කියන්න බෑනේ. අහවල් විදිහට මේක තියෙන්නේ කියන්නේ. නෑ අහවල් විදිහට තියෙනවනම් එතන බොරුව. එහෙමයි. අපිට මේක ප්‍රකාශ කරන්න බෑ. ආකාරය සහ සටහන් නැති වෙච්ච තැන තමයි භාවනාව පටන් ගන්න. එහෙමයි. මේක ස්වභාවික තත්ත්වයක් කියලා අපි පෙන්වුම් කරලා කියනකොට කියන්න බෑනේ. අනෙතන කියන්නේ. පැහැදිලි කරන්න බෑ කියන්නේ එතෙන්දී ඒක කියන්න ක්‍රමයක් නැහැ. කිව්වා නම් වැරදිලා. එහෙමයි. එනිසා මේ ටාවොයිසම් ටාවොයිසම් කියන ධර්මය ඒක පිළිබඳව මේ නිකන් 아무තු උපමා රූපෙන් කියන්නේ යම් කිසි දෙයක් කිව හැක්කක් නම් ඒක නියම තාවිසම් නෙමෙයි. ආස්වාදයේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒ තාක්කල් ආස්වාදයේ හොඳ පැත්ත දැකලා නැහැ. යම් තැනකින් එතෙන්න පටන් ගන්න ගැඹුරු සියුම් තැනට යනකොට යනකොට තමයි ආස්වාදයේ නියම ස්වභාවික නිස්සත්ත්ව නිජීව අභ්‍යාගත අචේතනික ආස්වාදය අහුවෙන එකයි. ගිය පාර අපි කඳුකට කියලා භාවනා කරලා මේ එන දවසේ පිළිමිතිරි හාමුදුරනේ වන්දනා කරන්න ගිය වෙලාවේදී ඒ ඉස්සන්සේ කතා කරලා කිව්වා මම එකක් කියන්නම් ධම්මජීව හාමුදුරගලන මොනවා කියලා දුන්නද මන් දන්නේ දවසතේ සතියට අරමුණක් නැහැ කිව්වා. ඒ කියන්නේ නියමට හතිය අහු හතියට අරමුණ අහු වෙනකොට අරමුණ නැති වෙලා. එතෙන්ද එනකන් මේ මොන්ඩිසෝරි වැඩ ටික තමයි අරමුණ තියෙන වෙලාව. මේ ආස්වාද ප්‍රසවාස තියෙන වෙලාව සකස් වෙන වෙලාව. ඒක තුනී වේගනේ යනකොට තමයි නියම සතිය එන්නේ. සතිය එනකොට අරමුණ නැහැ. අචේතනිකයි, නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි, අභ්‍යාකටයි. ඉතින් එතකොට සතිය හැදීගෙන යනකොට මේගොල්ලෝ නැගිටලා ගිහිල්ලා ඉවරයි. ඒක තමයි එතෙන්දනකන් දෘෂ්ටිගත. ඔව්. දැන් අදෘෂ්ටියට එනකොට පහළුවක් දැනෙනවා. දෘෂ්ටිගත ඇත්තත් නැති වෙනකොට පහළුවක් තනිකම කසරණ ගතියක් නැගිටලා සහලවන්න ගන්න. ඉතින් හිතනවා වැරදිලා, පැටලිලා, ගුරුවරයාට වැරදිලා කියලා ඉතින් දුවනවා. දැන් ඒ අරමුණ නැතුව හිස්කම් සින්න අවස්ථාවේ වේදනාව එන්න පුළුවන්. මේ වේදනාව එනකොට මේ රූප ධර්ම වශයෙන් කය අරගෙන නාම ටික අයින් කරන්න. ඒක මනස මේ සිතිවිල්ලක් ඒක මනසෙන් කියන කරත් කොහොමද කියන්නේ ඒක හැදගෙනවා. උතර වේදනා සංඥා සංකාර වෙන වෙනමයි රූපේ වෙනමයි අර කියන්නේ කය රූපයක් වශයෙන් කරගෙන. ඒකට අර මේ දෙක වෙනම දකින්න උත්සාහ ඉබේ උත්සාහය නෙවෙයි ඉබේ මතුවෙච්ච දෙයක්. ඒ තත්ත්වයටපත් වෙන්නේ නෑ ඇත්තට මේකේ දැන් කිය වචන වල දැමීමේදී තියෙන දෝෂයක් තියෙන්නේ රූප වලට විතරක් තනියම ජීවත් වීමේ හැකියාවක් හෝ නාම වලට තනියම ජීවත් වීමේ හැකියාවක් නෑ. නමුත් අර අපිට මේකට කියන්න තියෙන ඕක දැන් අලුත් වචන වලින් කියනවනේ තියෙන්නේ රූපේ ආවට ඒකට ප්‍රතික්‍රියා නොකර රූපේ රූපේ වශයෙන් බලහින්න පුළුවන් ගතියක් තියෙනවා. අපේ හිත කරන්නේ සාමාන්‍ය රූපෙට ප්‍රතික්‍රියා කරන එක නෙවෙයි හොඳයි මේක නරකයි আদি වශයෙන් නංවනන් දෙන එකනේ ඔක්කොම එතන රූපය පිළිබඳව අල්ලා ගැනීමක් ආවොත් එතන වේදනා සංඥා සංකාර නැහැ කියන්න බෑ තියෙනවා රූපේට ප්‍රතික්‍රියා කිරීම. ඉතින් ඒ පටන් ගන්නකොට ප්‍රතික්‍රියාවක් තියෙනවා රූපක් තියෙනවා නාමයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ එතන. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රඥාව කියලා කියන්නේ එකම අරමුණට නැවත නැවත හිත යොදනකොට රූපයට දක්වන ප්‍රතික්‍රියාව අඩු වෙනවා. අඩු වෙනකොට රූපෙත් බොඳ වෙලා යනවා, නාමෙත් බොඳ වෙලා යනවා, දෘෂ්ටියත් දුර වෙලා යනවා, ආත්ම සංඥාව කියන්නේ අත්දිටිය දුර වෙනවා. අන්න එක දිගට පවත්තන එකයි වීරත්වය කියන්නේ. ඒකටයි ශාක්‍ය සිංහ කියලා කියන්නේ. ඒකටයි ශාක්‍ය පුත්‍ර කියලා කියන්නේ. ඉතින් එනකොට අර සහලවන ගතිය, සිහි නැති ගතිය, කම්මැලි ගතිය, වමනෙට කිට්ටු කරන ගතිය වගේ එන එකයි මිනිසුන්ට ඉන්න බැරිලා තියෙන්නේ. පාළුවක් දැනෙනවා මට වැරදිලාද කියලා සැක එනවා. එනත නින්දට වැඩ. මොනවා දෙක බේර ගන්න නැතුව ගියොත් ජීවේ ආර්ථික වශයෙන් සලකලා ඒ පිළිබඳව ඒක නැති වෙනකොට අර බයක් වගේ රීමේ දැනෙන වගේ සඳහන් කරීමේදී අර කියන්නේ සමාතුල සක්කාය දිට්ඨිය කියන එක සමාතුල කියන්නේ හිතට තදින් කාර්යය තියෙන නිසාද නිත්‍ය සංඥාව මේ දෘෂ්ටිය බරපතල කෙනාගේ හොඳට සැපසේ ජීවත් වෙන මනසට ලොකු බයක් ඇති වෙනවා. උගහක් වස්තු තියෙන කෙනාට ලොකු බයක් ඇති වෙනවා. මොකද්ද මේ වෙන්නේ දැන් මම නිකම්ම නිකම් නිකම් මොනවදෝ තත්ත්වයකටපත් වෙනවනේ කියලා. මේ සාමාන්‍ය විදිහට ගත කරන මනසට ලොකු බයක් එන්නේ. යාට සිලෙත් කැඩිලත් නැහැ. කැඩෙනවා අඩුයි. ඒ වගේම හිත හයියක් තියෙන ඕන ඕන වෙන මගුලක් වෙච්චාවයි කියලා යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක නැති මනුස්සයට ඉතින් භාවනා කරලා ඉතින් භාවනා හරියන්නේ නැතු එක නෙමෙයි. ටැග් ලැබුණට බාර ගන්න කැමති නැහැ. ඒක තමයි ඔය මේ ඔය පිටරට යෑමේ මට හම්බෙච්ච පළවෙනි පළවෙනි තමයි සෑහෙන්න මහන්සි වෙනවා. දිනපතාම වේදෙනවා. හැබැයි කියලා දුන්නම තේරුමක් ගන්නවා. කියලා දුන්නොත් මෙතන නේද හිර වෙලා තියෙන්නේ කියලා බුදු මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට වැඩි වටන ඔබ වහන්සේ කියලා ඉතින් ඉතින් එතකොට නම්බු කරනවා. ඒකට ඇත්තට බිම්මකුත් පයින්නවා. නමුත් මේ තාක්කල් පොත් කියවලා තිනවා පොත් ලියලා තිනවා කවදාකවත් මෙතනයි මේ තන කියන ප්‍රඥාව මේකයි කියලා දන්නේ. ඉතින් ඒක මේ පිළිවෙල නිග්‍රහ කරේත්තක් නෙවෙයි. මොකද මේ මාස නැගිටින කොතන හරි නැගිට්ටනේ. නමුත් මේ ලෝකයේ තියෙන ප්‍රඥාවයි මේ ප්‍රඥාවයි තියෙන වෙනස නිසා ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් මැරෙන්න ඉස්සලා පොතක් ලිව්වා තාම අච්චු ගැහුවේ නැහැ. මේ ලෝකයේ අද තියෙන විද්‍යාවට කියන්නේ තියෙන එකම නම අවිද්‍යාව කියලා තමයි කිව්වේ. අපිට මේ උගන්ලා තියෙන සෑම දෙයකම අපි විද්‍යාව විද්‍යාව කියලා කිව්වට ඕක තමයි බුදුහාමර කියපු අවිද්‍යාව. ඕක තියෙන තාක්කල් වගතුවක් නම් වෙන්නේ නැහැ කාටවත්. ඔබ පැත්තක දාලා අරමුණ දිහා බලනින්ට ඔය කිසිම විද්‍යාවක් ඕනේ නැහනේ. හත් අවුරුදු සුමනා දේවී විසාකාවයි කෙරුවනේ. ඒකට මොනම විද්‍යාවක් හැබැයි හරියට මේ කියන බුද්ධ විද්‍යාව දන්නවනම් අර දන්න දැනුමෙන් හොඳට වැඩ ගන්නත් පුළුවන්. පහත් කළා විසි කරන්න ඕනේ ඒක ඉස්සර කළා මේකට කෙරුව මිනිහාගෙන හොදලා ගන්න දෙයක් නැහැ. අර දැන් මෙතන විද්‍යාව නම් විද්‍යාවන් තේරෙනකොට ප්‍රඥාවතේ තවත් තියෙනවා. ඒක තමයි අර කියන්නේ මේ මේ දෘෂ්ටිගත නැති වෙච්ච යෝනිසෝමනසිකාරක ලක්වෙච්ච ප්‍රඥාව කියන එක ඒ තන්නේ කරම අහඹයක්. තටමලාවත් ඒ ගන්න බෑ. ඔව් භාවනා කරන කරන යනකොට තමයි තේරෙනවා ඥානය යෙදුවනම් අපේ මොලේ යෙදුවනම් වැඩේ කක්කා. ජනතාලේ යන්න දුන්නා නම් අනේ ෂෝක් එකට ඒක එනවා කොයි මිනිසයකටත් එනවා ඒකට බෞද්ධ වෙන්න ඕන කමක් නැහැ අපි මේ දන්නවයි කියලා දාන දැනුමෙන් හරියට පාවිච්චි කරන මිනිස්සු තියෙන දැනුම තියන හරියට පාවිච්චි කරනවා. හුඟ දෙනෙක් නම් මේක නරකට තමයි පාවිච්චි කරන්නේ වඳුර ලඟ වෙච්ච දැලි පිහිය වගේ තමයි. අත ගාන ගාන දෙන කපා ගන්න. එනිසා මේ මෙතනදී මේ ප්‍රඥා කතාවලදී හොඳට තේරෙනවා අපි පඬිත ගාන විතර කරන්න නරකයි. ගුරුවර කියන තාලට කරගෙන යන එක මෝඩකමක් නෙවෙයි. සද්ධාව තමයි. ඒ කියන්නේ අහං නජානාමි භගවා ජානාති කියලා මම දන්නේ භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා කියන හැඟීමෙන් යනකොට හැම වෙලාවෙම ආදුනිකයි. ඔය වැරදුනට කමන්නේ. හෙටත් හදනවා. කොහොම යනවා කවදාත් වරදින්නේ නැහැ. ඒකට විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැහැ නේ. නිර්හංකාරකමන වැඩි. ඒක ප්‍රඥාවක්. එකම අරමුණේ වැඩි වේලාවක් ඉන්න මිනිහට කෙලින්ම වැටෙන ඉස්සලා වැටෙන නිසා දුක්ඛ සත්‍ය. ඉතින් අපි දුක්ඛ සත්‍ය වෙනකොට බාම් ටිකක් ගන්න. නැවිදලා ගිහිල්ලා ඉවරලා ටිකක් සක්මන් කරලා ඉන්නද කියලා අහනවා මේ දුක්ඛ සත්‍ය එනවා තර වැඩි. ටිකක් අඩු කරලා ටිකක් දියාරු කරලා ගන්න. ඉතින් හා කියන්නේ තෝ මොනවා කියන්නේ? ඉල්ලුවාට දුන්නා. දුන්නාම බෑ කියේ. ඉතින් අර nari බෑන්න නාටකෙමේ තියෙනවා දුව දෙන්නම් කියපු හින්දා දුවවත් දුන්නා. දෑවැද්දත් ඉල්ලින්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි සේරම දුන්නා. බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක්කරන්ද වරෙන්දු ඒ ගෙදර යන්න කියලා කමටහන් සුද්ධ කරන එකයි <laughs> දුක සත්‍ය අවබෝධ කරගන්න දෙන්න කෙච්චරම නෑ. කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඕක තියන්න හොඳ ඒක දෙන්න පස්සේ ඔය වේදනාව වෙනකොට ඒක අයින් කරන හැටි කියලා දෙන්න. ඒකලමට දුක්ඛ සත්‍ය කියලා දීලා පස්සේ ඒ නිසා අවශ්‍ය නම් අපිට කරන්න තියෙන්නේ දොර ඇරලා තියෙන්න අමුත්‍යක් වළක්වන්න එපා. එන අමුත්ත වළක්වන්න එපා. මොකක් හරි පණිවිඩයකට එන්නේ අහන්න. ඇයි ආවේ? එන්නේ ඉස්සලාම හතුරා මිතුරා කියන්නේ යන්න එපා. සමහරවිට මම එනකොටම පිස්තෝල් දික්කාවේ මරන්න ඉඩ තියෙනවා. ඒවා මම කියන්නේ නැහැ කියලා. නමුත් ඔය එන හැම දුකක්ම මොකද්දෝ ධර්ම කාරණාවක් කියලා යන්නේ ඉන්නේ. යාට කිව්වොත් දැන් එන්න බෑ පැත්තකට එන්න මට මේ භාවනා කරන්න තියෙනවා කියලා. අර මචං ඉතින් ඉන්න අන්නේ මේත් යෝගාවචරයේද කියලා යනවා යන්න ආපහු. මේ වණිඩයක් අරගෙන යන්නේ රාජකීය වණිඩය සාන්නසක් කරන් යන්නේ බුදුහාමුදුරන්ගේ. කියලා දැන් එන්න බෑ පැත්තකට එන්න මේ වේදනාව එනකොටම භාවනාවට බාධායි. <laughs> මම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න භාවිතා කරන්නේ විදර්ශනා කරන කෙනෙක් එන්න බයි කියලා. ඕ විකාරයක් තියෙන මේ මුළු විශේෂයෙන්ම ඔකෝ උසස් සමාජයේ. උසස් සමාජයේ කට්ටිය ඕකට කියන්නේ ගියාම ඉතින් ලස්සනට කියනකොට ඉතින් ඇතුලෙන් ගොජ්ජ ගොජ්ජ ගාලා hina යනවා. අයියෝ. දන්නවනම් මේක තේරෙනවනම් අපි ඉස්ලාම සත්‍ය දුක්ඛ සත්‍ය බවත් ප්‍රඥාව වැඩමකට එනවාමයි කියන එකක් දන්නවනම් මේක මකන්න හදනවා කියලා කියන්නේ අපේ ඥාණයෙන් අර වටිනා ධර්ම කොටාසයක් මේ මතුවලා එනකොට වළක්වන එකයි. මොකද අනුකම්පාව කියලා කියනවා මේක කුණු හර්පයක්. කාටවත් නැහැ දුක තරුණ කියලා බාල කියලා මහල කියලා නැහැ. හති කොට තියෙන ත්‍රිලක්ෂණ එකක් නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සම්දේ මේ මේ මේ අනිත්‍යං දුක්ඛං අනත්තං කියන එක. අපි කියන්නේ ඒක ගන්නම් පස්සේ දැන්මට මේ විපස්සනා ඥාණය පහළ කරන පස්සේ දුක්ඛ සත්‍ය ගන්නම් කියලා ඉතින් අවදාන උපදිනකොට පංචස්කන්ධයක් ඇති උපදිනකොටම පංචස්කන්ධෙම දුකයිනේ දැන් අපි දුක කියන එක පස්සෙන් අඳුරගන්නේ. ඒකට කැක්කු පිටුණුන් හින්දානේ. ඉදා කාලේ දුක දන්නේ අම්ම කිවි වෙනවට දන්නේ නැහැ. මොකද ටිකක් වැඩෙනකොට පංචස්කන්ධේ දුකයි කරේ. ඒ සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. හරියටම අවබෝධ කරගැනීමෙන්නේ දුක කියලා දන්නේ. එහෙනම් නිකන් ඉන්න කොහොමද දුක තේරෙන්නේ? නෑ ඒක වෙන්න බෑ. ඒකයි සරුවත්යන් කියන්නේ මේ බණ කියන්න බෑ හැම කෙනාටම කියලා. ඒක තේරුමක් නෑ. කාට හරි මේක අයින් වෙන්න ඕනේ. සංසාරේ දුක දැකලා දුක ගැලවීමෙන් ආසාව පහළ වුණාට පස්සේ තමයි බණ කියන්නේ. නැත්තම් අර මනුස්සයර තව ඉහික්කමක් නෙමෙයි. මේ තියෙන කරදර මැදිවට තවත් මේ භාවනා මධ්‍යස්ථාන කියලා වෙනම දුකක් අරගන්නේ. gedara තියෙන දුක මැදිවට. මේ ආපු විඤ්ඤාණය කියලා දෙන එක වෙනම කතාවක්. ආපු මනුස්සයා ඉතින් ඒක දැනගෙන ඉන්නේ. ඒ නිසා පැවිද්දවත් දෙන්න එපයි කියලා තියෙනවා සරුවත් නැති ඉල්ලන්නේ නේද? එල්ල වැඳලා ඉල්ලුවොත් විතරක් දීපන්. පැවිද්දවත් දෙන්න එපා. මොනම දෙයක් කාටවත් දෙන්න යන්න එපා. කොයි දේ දුකට යනවා. කාටද දුක තේරලා අනේ ඔබ වහන්සේට මොනවද තේරලා තියෙනවා ඔබ වහන්සේ ළඟ මෙහෙම තියෙනවා මට මෙහෙම කිව්වොත් ඊට පස්සේ කියන්නනේ උඹට අමාරු යෝග පරිසං වෙලා එමීට මොකද කියන්න පුළුවන්ද කියලා තුන් හතර සැරයක් අහලා ටිකක් දෙන්නම් කාලබල්ල වරෙන්කෝ කිව්වහම ආයතකොට හිතා ගන්න.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 සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සුපච්චිත්ත ඕකාසුරත්‍රේන කම්මපච්චයන කමා